භාවනා මාර්ගය ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය ප්‍රධානාචාර්ය අතිගරු පූජනීය රාජකීය පඬිත මාතර ශ්‍රී ඥානාරාමාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සබ්බ දානං ධම්ම දානං ජිනාති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායකව වැඩ සිටි අපවත් වී වදාළ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය සද්ධර්ම වාගීස්වරාචාර්ය ශාසන දජ අග්ගමහා කම්මට්ටානාචාර්ය ශ්‍රී ජිනවංශ ඥානාරාම වාශාවතංශ අතිපූජනීය නායනේ අරිය ධම්මාබිදාන මහෝපාද්‍ය මහා ස්වාමින් වහන්සේගේ සතරවන ගුණානුස්මරණය නිමිති කොට ධර්ම දානයක් ලෙස පූජා කරමු. මේන් රැස්වන සියලු පින් පොත මුද්‍රණය සඳහා නන් අයුරින් දායක වූත් පොත කියවන සියලුම දෙනාටත් සැමදෙන නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීම පිණිසම හේතු වේවා තෙරුවන් සරණයි. හැඳින්වීම බුද්ධ ජයන්ති නිමිත්තෙන් ධර්ම දානය කිරීම පිණිස භාවනා උපදෙස් ඇතුළත් පොතක් ලියා දෙන ලෙස බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සේවයේ නියුක්ත අවිහිංසාවාදී පී රත්නායක මහතාගෙන් ආරාධනයක් ලැබුණේය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය ප්‍රධානාචාර්ය ගරු මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ සැලකල කල්ලි උන්වහන්සේ විසින් ලියාගෙන යන භාවනා මාර්ගය නැමැති පොතෙන් අවශ්‍ය කරුණු නගා සංග්‍රහ කොට ගැනීම මැනවැයි අවසර දුන්හ. ඒ කාරුණික අවසරයේ පරිදි මුල් ග්‍රන්ථයෙන් ලුහුඬු කොටගත් කරුණු සංග්‍රහ කළ මේ කුඩා දහම් පොත සසුන් මිහිර විඳගනු රිසි ධම්මකාමීන්ගේ සිතට එළිය දෙන මිනි පහනක් වේවා. අවුරුදු 5000ක් කල් පවත්නා බුද්ධ ශාසනයේ ගෙවි ඇත්තේ 2500කි. හරි අඩක් ඉතිරිව තිබේ. ශාසනයාගේ පරමායුෂය අනුව සැලකීමේදී මැදුම් වියේ පවත්නා මෙකල හොඳටම පළගැන්විය හැකි වග වැටහෙනවා ඇත. ශාසන ඵලය නම් නිවන් අවබෝධ කිරීමයි. ඒ ශාසන ඵලය වූ නිවන අදත් උපදවාලිය හැකිය. ඒ සඳහා කළ යුත්තේ සුදුසු පරිදි සීලයක පිහිටා සමත විදර්සුන් භාවනා වැඩීමයි. විවේක නැත හරියන්නේ නැත කියා ප්‍රමාධකාරී නොවී සුසිල්වත් බැවින් යුතුව විවේක ලැබෙන හැම මොහොතකම සාතච්ඡකාරිතා වශයෙන් භාවනාවේ යෙදීමට ඉතා ගන්න. බුරුමෙහි කුඩා ළමයි පවා භාවනාවට හොඳින් පෙළ ගැසී සිටිති. කඩේට බඩු ගෙනෙන්නට ගිය බුරුම මව වෙලෙන්දා බඩු කිරණතුරු පසකට වී භාවනාවක යෙදෙන්නේය. බුදු සසුන භාරකාර ජාතිය උපන් ඔබට සසුන් රසය විඳ ගැනීමට වාසනාව නැද්ද? අප්‍රමාදකාරී වෙන්න. භාවනා මාර්ගයේ ගමන් කරමින් ශාසන තත්ත්වේ නගාලීමටත් උත්සාහ දැරීම ඔබ විසින් සම්බුද්ධ ජයන්තිය උදෙසා කළ යුතු මහා පිංකම බැව් වටහා ගන්න. යෝගාශ්‍රමයෙන් විවේක සෙනසුනෙන් විහාරාරාමයන්ගෙන් පමණක් නොව සෑම බෞද්ධ නිවසකින්ම සසුම් මිහිර විහිදේවා. සියලු බෞද්ධ ආයතනයෝ භාවනා මන්දිර වෙත්වා. බෞද්ධ මව්පියවරු දරුවම් පිරිවරාගෙන බෞද්ධ ගුරුවරු ශිෂ්‍යයම් පිරිවරාගෙන භාවනාවේ යෙදෙත්වා. මැනික් සොයන්නාට අගනා මිනිරුවන් හමුවේ. නිවන් සොයන්නාට සැනසුම් මීර හමුවේ. සැනසුම් මග පෙරමුණු කරගත් සැදැහැතියන්ට මේ කුඩා ධර්ම ග්‍රන්ථයෙන් ආලෝකය ලැබේවා. හැමටම නිවන්සිරි අත්වේවා. සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මෙයට කාරුණික කඩවැද්දුවේ ජිනවංශස්තවිර ශ්‍රී රෝහණ යෝගාශ්‍රම මධ්‍යස්ථානය පුහුල්වැල්ල මාතර බුද්ධ වර්ෂ 2499 1956 මැයි මස 9 වැනිදා සත්බුදු පිරිත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 විපස්සි භගවා අරහන් සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඥානෝ අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත ඉද්දී අනන්ත ජුති සිකී භගවා අරහන් සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඥානෝ අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත ඉද්දී අනන්ත ජුති මෙස්සබූ භගවාරහන් සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඥානෝ අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත ඉද්දී අනන්ත ජුති කකුසන්දෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඥානෝ අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත ඉද්දී අනන්ත ජුති කෝණා ගමනෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඥානෝ අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත ඉද්දී අනන්ත ජුති කස්සපෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඥානෝ අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත ඉද්දී අනන්ත ජුති අම්හාකං ගෝතමෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ අනන්තපුඥ්ඥෝ අනන්තඥානෝ අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත ඉද්දී අනන්ත ජුතිී සත්තිමේ බුද්ධා භගවන්තෝ අරහන්තෝ සම්මා සම්බුද්ධා අනන්ත පුඤ්ඤා අනන්ත ඥානා අනන්ත ගුණා අනන්ත තේජා අනන්ත ඉද්දිමන්තා අනන්ත ජුතිමන්තා මයන්නාතා මයන් දීපා මයන්තානා මයන් ලේනා මයම් පතිසරණා අනන්ත පුඤ්ඤා බුද්ධා භගවන්තෝ අනන්තේහි පුඤ්ඤ චක්කේහි මන් රක්칸තු සබ්බදා අනන්ත ඥානා බුද්ධා භගවන්තෝ අනන්තේහි ඥාන චක්කේහි මන් රක්칸තු සබ්බදා අනන්ත ගුණා බුද්ධා භගවන්තෝ අනන්තේහි ගුණචක්කේහි මන් රක්කන්තු සබ්බදා අනන්ත තේජා බුද්ධා භගවන්තෝ අනන්තේහි තේජ චක්කේහි මන් රක්කන්තු සබ්බදා අනන්ත ඉද්දිමන්තා බුද්ධා භගවන්තෝ අනන්තේහි ඉද්දි චක්කේහි මන් රක්කන්තු සබ්බදා අනන්ත ජුතිමන්තා බුද්ධා භගවන්තෝ අනන්තේහි ජුති චක්කේහි මන් රක්කන්තු සබ්බදා සබ්බේ මහිද්දිකා සම්මා සම්බුද්ධා සබ්බේහි සම්මා සම්බුද්ධ චක්කේහි මන් රක්කන්තු සබ්බදා සබ්බේ මහිද්දිකා පච්චේක සම්බුද්ධා සබ්බේහි පච්චේක සම්බුද්ධ චක්කේහි මන් රක්කන්තු සබ්බදා සබ්බේ මහිද්දිකා කීනාසවා අරහන්තෝ සබ්බේහි අරහන්ත චක්කේහි මන් රක්කන්තු සබ්බදා සබ්බේ මහිද්දිකා අරියා සබ්බේහි අරිය චක්කේහි මන් රක්කන්තු සබ්බදා සබ්බේ මහිද්දිකා දේවා සබ්බේහි දේව චක්කේහි මන් රක්කන්තු සබ්බදා සබ්බේ මහිද්దికා ඉන්දා සබ්බේහි ඉන්ද චක්කේහි මන් රක්칸තු සබ්බදා සබ්බේ මහිද්దికා බ්‍රහ්මා සබ්බේහි බ්‍රහ්ම චක්කේහි මන් රක්칸තු සබ්බදා සබ්බේ මහිද්దికා නාගා සබ්බේහි නාග චක්කේහි මන් රක්칸තු සබ්බදා සබ්බේ මහිද්దికා ගරුලා සබ්බේහි ගරුල චක්කේහි මන් රක්칸තු සබ්බදා සබ්බේ මහිද්దికා යක්කා සබ්බේහි යක්ක චක්කේහි මන් රක්칸තු සබ්බදා සබ්බේ මහිද්దికා රක්කසා සබ්බේහි රක්කස චක්කේහි මන් රක්칸තු සබ්බදා සබ්බේ මහිද්దికා ගන්ධබ්බා සබ්බේහි ගන්ධබ්බ චක්කේහි මන් රක්칸තු සබ්බදා සබ්බේ මහිද්దికා කුම්බණ්ඩා සබ්බේහි කුම්බණ්ඩ චක්කේහි මන් රක්칸තු සබ්බදා සබ්බේ සම්මා සම්බුද්ධා සබ්බේ පච්චේක සම්බුද්ධා සබ්බේ කීනාසවා අරහන්තෝ සබ්බේ අරියා සබ්බේ දේවා සබ්බේ ඉන්දා සබ්බේ බ්‍රහ්මා සබ්බේ නාගා සබ්බේ ගරුලා සබ්බේ අක්කා සබ්බේ රක්කසා සබ්බේ ගන්දබ්බා සබ්බේ කුම්බණ්ඩා මන් රක්කන්තු සබ්බදා සද්බුදු පිරිතෙහි සත්‍යය බලන ක්‍රමය අලුයම පහටත් හයටත් අතර කාලයේ නොපිප්පුණු නෙළුම් කැකුලක් ගෙන එකසි අට වරක් මෙයින් පිරිත් කළ කල්ලි එය පුබුදු වී තමන් ඉන්න දෙසට නැමේ අද්දුටුවයි. සීලෙහි පිහිටා තෙරුවන් නමැද මේ පිරිත සජ්ජායනා කළ යුතුය. අනුන්ට කියන විට මහියන් යන තැනට තුයියන් කියාද. මං යන තැනට තුවන් කියාද යෙදී යුතුය. මෙයින් එකසිය අටවර පිරණ විට පුදුම ගුණ ලැබේ. වනගතව විවේකීව භාවනා වඩන යෝගී උතුමන් උදෙසාම විශේෂයෙන් සකස් කරන ලද්දකි. මෙයින් සියලු අමනුස්ස බය, රෝග බය, අපල උපද්‍රවාදිය දුරු වී දේවාරක්ෂාව ලැබේ. කුඩා දරුවන්ට විශේෂයෙන් ඵලදායි වේ. බලංගොඩ බුදුන් වෙල හාමු මහතා වෙතින්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 ඔබ එසේ හැදූ වැඩූ දෙයින් ඔබේ බලාපොරොත්තු සිදුවෙන්නටත් ඇත. සමහරවිට සිදු නුවන්නටත් ඇත. හරි නොගිය දෙය එසේ හරි නොගියේ ඇයිදැයි ප්‍රශ්න කරතොත් ඊට දියයුතු හොඳම පිළිතුර එය හරිහැටි නොකළ නිසාය යනුයි. භාවනාවේ ප්‍රතිඵල වරදින්නේ නැත. ඒකාන්තයෙන් ප්‍රතිඵල ලැබෙන බව සිතා බලවත් විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් යුක්තව භාවනාව පටන් ගත යුතුය. අනුන් කියන නිසා නොව හොඳ විශ්වාසය උපදවාගෙනම භාවනා මාර්ගයට බැස්ස යුතුය. හිත හදා ගැනීමේ කාර්ය කළ යුත්තේද හිතෙන්ම නිසා හොඳ හිතක් මෙහිදී ඕනෑ බව ඔබට තේරුම් යා යුතුය. මෙයට උදව් ගැනීමට ලෝකේ ගැන සිටිය හැකිය. අද ලොව පුදුම දේ හදාගෙන තිබෙන්නේ සිතින් සිතා නොවේද. ඒ දේ අනුව සිටීමේදී භාවිත සිතක 이르දිය කෙබඳුද යන්නු ඔබට සිතාගත හැකිය. දිනපතා අපේ වැඩ කටයුතු වලට සම්බන්ධ වී අපේ හිතේ බලය ක්‍රියා කරන හැටි අපට තේරුම් ගත හැකිය. අපේ ඕනෑ එපාකම් අනුව දිව දත් උස්ම අත්පා යන මේවා පුදුම විදියේ වැඩරැසක යෙදෙන්නේ හිතේ අනදීම අනුවය. සිතේ බලයට ඕනෑකමත් පුරුද්දත් එක් වූ විට කරන්නට බැරි දෙයක් නැත. සිත සකස් කරගත යුත්තේ ඒ විදියටයි. අපේ බලාපොරොත්තු හරිහැටි හරියන විදියටයි. භාවනාවේ යෙදෙන්නාද අනිස්සිියල්ලට වඩා හොඳින් භාවනාකර්මය ප්‍රතිඵල ලබා දෙන විදියට සිත සකස් කරගත යුතුමය. භක්තිය ශ්‍රද්ධාව චන්දය නොපසුබට උත්සාහය යෝනිසෝ මනසිකාරය නුවනින් සැලකීම යන මේවා දියුණු කර ගැනීම නිසා භාවනා කර්මයට සුදුසුව සිත සකස් වෙයි. දෙක පරිසරය පිළියලවීම. පරිසරය යනු තමා දියුණු කරගන්නට යන සිතේ අවට බිම්ය. ළඟ පරිසරය ඈත පරිසරය යයි ඒ දෙවැදෑරුම් වේ. භාවනාවක් කරන්න වාසය කරන ප්‍රදේශය ශාන්ත දාන්ත විය යුතුය. එය කලබලකාරී මහජනයා සමග කළ හැකි දෙයක් නොවේ. එසේම නොයෙක් විසම අදහස් ඇත්තන් සමගද කළ හැකි දෙයක් නොවේ. එහෙයින් භූමිය අතින්ද පුද්ගලයින් අතින්ද ශාන්තකමක් සකස් කරගත යුතුය. ඇතැම් විට තද උණුසුමද තද සිහිලද නිසා සිතේ තතු අවුල් කරන අතට හැරෙන්නට ඉඩ තිබේ. භාවනාව සඳහා හොඳ පිරිසිදු තැනක් සකස් කරගත යුත්තේ තමා වසන ගෘහය තුළමය. කැමති විටක හිතට නිදහස දී වැඩ කිරීමට බැහැරින්ද තැනක් පිළියෙල කර ගැනීම මැනවි. එයට ගසක ගලක සෙවනැලිබිම මනාය. භාවනාව සඳහා පිළියෙල වූ මේ ස්ථානය කිසි ආකාරයකින් වෙන කිසිම දෙයක යොදනු යුතු නොවේ. භාවනා අවස්ථාවෙහි වෙන කිසි අරමුණක් ගත යුතු නොවේ. වෙන දෙයක් කරන්නට අවශ්‍ය වූ විට භාවනා ස්ථානයෙන් පිට යා යුතුය. භාවනා ස්ථානයේ බාහිර ක්‍රියාවක් සඳහා යෙදීමේදී තමා නොදැනුවත්වම එහි සැලකීම බුහුමන ඉබේම අඩු වී යන්නේය. එයින් සිතේ සැහැල්ලු බව අනාදරය බලපාන්නේය. හිත පිරිහෙන්නේය. බරට සිතින්ගත් දේ නිසා සිතේ උත්සාහවත් ගතිය වැඩෙන බව සලකන්න. තුන භාවනාවට ඉඳ ගැනීම. භාවනාව සඳහා ඉඳගන්නා ඔබ සිතිය යුත්තේ ඉතා ලොක්කම වැඩක යෙදෙන්න කුසේය. එය සෙල්ලමට හෝ විශ්වාස නැතුව කළ යුත්තක් නොවේ. එහෙයින් ඔබේ සිත හොඳටම පිරිසිදු විය යුතුය. අපිරිසිදු සිතක් පිරිසිදු කිරීමට භාවනා කරන වග සැබෑය. එහෙත් ඔබ සුදුස්සෙකු වී එහි යෙදිය යුතු වග සිතාගන්නට ඕනෑය. ඇතැම් අය තුළ බරටගත් පවුලේ ප්‍රශ්නද පුද්ගලික ගැටීම්ද ගිජුකම්ද අයතා ප්‍රාර්ථනාද මානයද තියුණු තරඟ අදහස්ද නොයෙක් අයුරින් තිබෙන බව අපි දනිමු. ඒවා මායාවල් බවසිතා සිතෙන් ඉවත් කළ යුතුය. ඉතා පිරිසුදු ගල්ලෑල්ලක් මෙන් තම සිත නිදහස්ව තබාගත යුතුය. තමාට සම්බන්ධකම් තියෙන දේවල්ද සිත තාවකාලිකව අයිංකර ගත යුතුය. ආශා ආදී දුබල අදහස් නිසා තමාගේ සිත නිතරම කිරිටිවන සැටිත්. එයින් බේරී සිටීමෙන් සිත සැනසී පවතින සැටිත් විමසුමෙන් සිහි කළ යුතුය. තමාගේ ජීවිතය තෙරුවන්ට පූජා කළ යුතුය. එසේ පූජා කිරීමෙන් ජීවිත ආසාව නැතිකර ගත යුතුය. ලොව දෙසත් එහි වසන සියලු සතුන් දෙසත් සිත යොමුකොට ඒ සතුන් මෙන් තමාත් මේ ලොවේ ජීවිතයක් ගෙනයන එක්තරා සතෙකු ලෙස තමා ගැන සලකා නිදහස් පිරිසුදු සැහැල්ලු සිතක් ඇතිකර ගත යුතුය. මෙසේ සිත පිරිසිදු කරගෙන ස්වල්ප වේලාවක් ඇස් දෙක පියාගෙන සිත දෙස බලන්න. සිත කවර අතක යනවාද? කෙබාඳු දෙයකට යොමු වෙනවාද කියා සලකා බලන්න. හොඳින් සිහිය තබාගෙන සිටියහොත් සිත ගැන බොහෝ දේවල් ඔබට දැනගත හැකිවනු නොඅනුමානය. හතර සිතේ පිරිසිදුකම. අභ්‍යන්තර පාරිශුද්ධිය බාහිර පාරිශුද්ධියයි පිරිසිදුකම දෙයාකාරයකින් සැලකිය යුතුය. තමාගේ පැවැත්ම හා තමම් පරිහරණය කරන දෙය නොකිලිටිව යෙදීමෙන් මේ උබේ පාරිශුද්ධිය සැලසේ. මුලින් බාහිර පිරිසිදුවට සිත යදවිය යුතුවේ. බාහිර දෙය අපිරිසිදු කල්හි අභ්‍යන්තරය අපිරිසිදුවීමට ඉඩ ඇරෙන හෙයිනි. තමාගේ ඇඳුම් පෙරවුම් ආදිය සහ වසන තැන තිබෙන අනිකුත් උපකරන හොඳින් පිරිසිදුව තබා ගැනීම. අත්පා ආදී අඟපසඟ පිරිසිදුව තබා ගැනීම බාහිර පිරිසිදුකම නම් වේ. ඊළඟට ඇතුළත හෙවත් සිතේ පිරිසිදුකම ගැන සැලකිය යුතුය. එය ලැබෙන්නේ තමා රක්නා සීලයේ හැටියටය. තමාගේ සීලයේ පිළිබඳ පිරිසුදුකම අන් හැම දෙනාටම වඩා තමාගේ සිත දැනගනි. ඒ නිසා හිත ගැන විමසන ඔබට ඔබේ සීලේ ගැන තොරතුරු පෙරමුණු වෙනවා ඇත. යම් කිසි විදිහකින් තමාගේ සිතේ පිරිසිදුකමට පාඩුවෙන අන්දමේ සීලේ අඩුපාඩුකමක් ඉදිරිපත් වුවොත් වහාම නැගිට එහෙමම ඉඳගෙන සීල පාරිශුද්ධිය ඊටාගත යුතුයි. සීලය පිරිසිදු නැත්නම් භාවනාව හරියන්නේ නැති වග තේරුම් ගැනීමෙන් එයින් පිරිසිදුවීම සිතට මහා අනුබලයක් වන්නේය. ඇතැම් කෙනෙක් සීලේ ගැන නොතකා භාවනාවට යොමු වන්නාහ. එය හරියන්නේ නැත. භාවනාවේ වරද ගුරුවරුන්ගේ වරද කාලයේ වරද නැතිනම් වෙන කුමක් හෝ වරද කියා ඒ පින්වත් වූ මිත්‍යා අදහස් පහළ කරගෙන මහත් විපතට පත්වන්නාහ. එහෙයින් ඔබ මෙයින් ඊතා පරිස්සම් විය යුතුය. පහ ඉඳ ගන්නා විදිය. යෝග ශාස්ත්‍රය නමින් හැඳින්වෙන්නේ භාවනා ක්‍රම ඉගැන්වීමේ ශාස්ත්‍රයටයි. ඒ ශාස්ත්‍රය අදත් බොහෝ දියුණුය. එහි භාවනාවකට කය සකස් කර ගැනීමේ ආසනකම රැසක් උගන්වා තිබේ. ඒ අන්දමින් කය හදාගත් තැනැත්තෙකුට අත්පා ආදියට වේදනා නොදැනෙන අන්දමින් බොහෝ වේලාවක් එක ඉරියව්වකින් කල් ගෙවිය හැකිය. මේ පුදුමයට කරුණක් නොවේ. පුරුදු කළ අය කිසි වෙහෙසක් නැතිව පැයගණන් බද්ධ පර්යංකයෙන් සිටිනෝ ඔබට දැක්ක හැකිය. හිඳීමේ ක්‍රමය පළමෙන් කුඩා වඩා උස නැති අස්නක හෝ බිම පත්කඩක් දමා හෝ හිඳගන්න. මුලදී පුරුදුවීම සඳහා හාන්සිවීමට බිත්තියක් හෝ වෙන යම්කිසි ලෑලි ආදියක් කිට්ටු කරගන්න. දෙපාය දිගකොට දකුණු කකුල නමා එහි විලුඹ වම් කලවේ මත තබන්න. වම් කකුල දෙසේ නමා දකුණු කලවේ මත තබන්න. පපුව මදක් ඉදිරියට යැවෙනසේ ඉහළ කය කෙලින් තබන්න. දැන් ඔබ පද්මාසනයේය. කයට හොඳ බලයක් දැනෙනව ඇත. එයින් සිතටද සැහැල්ලුකමක් සැලසේ. කය නොසුල්වා තබාගන්නට බැරිවෙන විට සිතට වැඩ වැඩිවේ. කය නිශ්චල කරගත් කල්ලි සිතේ නිශ්චල බවට එය රුකුලක් වෙයි. මේ ක්‍රමය ටිකින් ටික පුරුදු කළ යුතුය. මිනිත්තු දහයෙන් පහළුවෙන් ආසනය කඩා කකුල් අතගා වේදනාව අඩුකර ගත යුතුය. එක වතාවෙන් ඔබ පසු බැස්සොත් ජයබිම ඔබට අත්වන්නේ නැත. කොහොම නමුත් පුරුදු කරගන්නේ මැයි යොදන්නා කවදාහරි ජයගනි. මේ දිනපතා පුරුදු කරනු. අන්තිමේදී ඉතා සැපසේ හිඳීම මේ ක්‍රමය බැව් ඔබට වැටහෙනවා ඇත. මෙසේ කිසි වේදනාවක් නැතුව තුම් පැයක් පහසුවෙන් හිඳීමට හැකි වූවොත් ආසන විජය අත් වූයේ නම් වෙයි. මේ පද්මාසනය හෙවත් පලක් බැඳ හිඳීම එකවරට ලේසි නැත. ආසනය හරියට හදා ගැනීමට හැකිවන්නේ කලක් ගතවීමෙනි. එහෙත් එය හරියනතුරු භාවනාව පටන් නොගෙන සිටිය යුතු නොවේ. මොන ක්‍රමයකින් හෝ තමාට පහසු පැවැත්මකින් භාවනාව ගෙනයා යුතුය. භාවනාවද පර්යංකේද අත නොහැර කරගෙන යනු මැනවි. තවද හිඳ ගැනීමට සුදුසු තවත් ආසන ක්‍රම තිබේ. දෙපයි නමාගෙන පතුල් යටට සිටනසේ හිඳීම සාමාන්‍යයෙන් කාටත් ලේසි ආසන ක්‍රමයකි. මේ හැර තවත් හොඳ ක්‍රමයක් වෙයි. දෙපතුල් හොඳින් සෝදා පිරිසිදු කරගෙන බිමේලු ඇතිරියක හෝ පැදුරක දෙදන තබා උඩුකය කෙලින් තබාගන්න. ඊළඟට පතුලේ මාපට ඇඟිලි දෙක එකට කිට්ටුවන ලෙසත් විලුම් දෙක දෙපැත්තට යන හැටියටත් දෙපතුල් යොදාගන්න. මෙසේකොට පාත්වන්න. දැන් ඔබේ සිරුරට කිසිම වේදනාවක් නොදැනෙනසේ ආසනයක් පිළියල වී ඇත. මේ ක්‍රමයෙන් හිඳගැනීමේදී පතුල්වල මඩ තැවරී තිබුණොත් ඇඳුම් කිලුට විය හැක. මොන ක්‍රමයකට හිඳ ගනිතත් මුලින් දෙපතුල් සෝදා පිරිසුදු කර ගැනීම මැනවි. හය ලෙඩ නැතිකම ලෙඩ හිතේද කයේද ඒ දෙකේමද පහළවේ. කයේ ලෙඩ ප්‍රකට වුවත් හිතේ ලෙඩ එතරම් ප්‍රකට නැත. හිතේ ලෙඩ නැතිකර ගැනීම භාවනාවක යෙදීමේ අදහස විය යුතුය. ඇතැම් අයට නොතිබුණු කායික ලෙඩ භාවනාවක් කරගෙන යෑමේදී ඇතිවන බැව් පෙනේ. ඒ වනාහි නුපුරුදු වැඩපිළිවෙලක යෙදීමෙන්ද පුරුදු ක්‍රියාවන්ට ඉඩමදවීමෙන් ස්නායු ග්‍රන්ථි නියම පිළිවෙලට ක්‍රියා නොකිරීමෙන්ද ඇතැම් විට ස්වාභාවික සිදුවීම අවහිරවීමෙන්ද ඇතිවිය හැකි බව සිතිය යුතුය. බලවත් ආසාවෙන් භාවනාකාරයේ යෙදෙන කල්ලි ශරීරයට අතිශයෙන් අවශ්‍ය දේ ගැන නොතකා හැරීමෙන්ද කායික පීඩා ඇතිවිය හැකිය. ස්වස්ත ලෙඩ අඩුකයක් ඇතිවීම භාවනාවට ඉතා අවශ්‍ය දෙයකි. එහෙයින් නිරෝගිකම රැකගැනීම සඳහා ඔබ විසින් කළ යුතු වැඩපිළිවෙල ගැනද ඔබ තේරුමක් ඇතිකරගත යුතුය. ඒ තදින් සැලකිල්ල යෙදිය යුතුය. බඩගින්න නිසියන්දමින් නොපවතින විට නොයෙක් විදිේ ලෙඩ හැදීමට ඉඩ තිබේ. ආමාසය ලෙඩ උපදවන උල්පතක් වැනිය. එය හොඳට තබාගත යුතුය. ක්‍රමානුකූලව බඩ සුද්ධ වීම මේට අවශ්‍යය. ස්වාභාවික ආහාර වලින් මෙම කෘත්‍ය සිදු කර ගැනීමට හැකිනම් ඒ ඊතා හොඳ ක්‍රමයයි. එහෙයින් උදේ වතුර ටිකක් වැඩිපුර බීමත් නියම වෙලාවට වැසිකිලි යාමත් පුරුදු කරගත යුතුය. සතියකට වරක්වත් සාමාන්‍ය විරේක බෙහෙතක් පාවිච්චි කිරීම හොඳය. එසේම Tamanට අපත්‍ය ආහාර දැනගෙන ඒවායින් හා ඇඹුල්කාරම් වැඩෙන ආහාරපානවලින්ද වැලකීමට තදින් සිතට ගත යුතුය. ශරීරයෙහි අවයවයන් ක්‍රියාකාරී වන අන්දමින් ව්‍යායාම කීපයක යෙදීම මීළඟට ඉතා අවශ්‍ය කාරණය වසයෙන් සැලකී යුතුය. ඒ දිනපතා දියුණු කිරීමෙන් ඔබට ඉතා හොඳ නිරෝගී කයක් සකස් කරගත හැකිය. මීළඟට සිතේ හටගන්නා ලෙඩ ගැන යම් කිසිවක් කිව යුතුය. කාමුක අදහස් පහළ කර ගැනීම ක්‍රෝධය හා ඊර්ෂ්‍යාව හිතේ දියුණු කිරීම මැල්ලිකම අවිශ්වාසය සැකය නොසැලකිල්ල වැරදි හැඟීම් යන මේවා සිතෙහි ලෙඩ වසයෙන් දත යුතුය. මේවා නැතිකර ගැනීමට තිබෙන ප්‍රධාන උපාය නම් ඒවා පහළවන හේතු ගැන සලකා ඒ හේතුන් සිතෙහි පහළ නොවනසේ උත්සාහ දැරීමය. හත හිතේ ලෙඩට හේතු සෙවීම. සත්වයන්ට ඕනෑ කරන මනාප දුලබ කරුණු දහයකුත් ඒවාට විරුද්ධ කරුණු දහයකුත් ධර්මය සඳහන්ව ඇත ඒ මෙසේය. මනාප කරුණු දාය. බෝග සම්පත්තිය. සරීර වර්ණය. නීරෝගී බව. සීලය. බඹසර. මිත්‍ර සම්පත්තිය. බෞස්ෘත බව. ප්‍රඥාව. කුසල ධර්ම. සුගති සැප. විරෝධී කරුණු දසය පමාව අලසකම. නොසැරසීම අපත්‍ය ආහාරාදී සේවනය පවිටු මිතුරන් ඇසුරු කිරීම ඉන්ද්‍රිය අසංවරය විසංවාදනය බොරුව අසජ්ජායනය නොවිචාරීම නොයදීම නොසිතීම වැරදි පිළිවෙත මෙම විරෝධී කරුණුවලින් කරුණෙන් තොරව උක්ත මනාප කරුණු ලබා ගැනීමට බලවත් විමසිල්ලෙන් ක්‍රියා කිරීම සුදුසුය. සිතෙහි ඇති බලවත්ම ලෙඩේ මෝඩකමය. එයට හේතු පසකි. එනම් පංච නීවරණයන්ගේ වැඩීමයි. පංච නීවරණයන්ගේ වැඩීමට කායික දුෂ්චරිත වාචසික දුෂ්චරිත සහ මානසික දුෂ්චරිත හේතුවේ. දුෂ්චරිත වැඩිවීමට හේතුවන්නේ ඉන්ද්‍රිය සංවරය නැතිවීමයි. ඇස් කන් නාසා දිව කය. යන දොරටුවලින් පාප කෙලෙසිලි අදහස් ඇතුළුවීමට ඉඩහැර විසීමයි. සිහිය නියම ලෙස නොයදීම හා මනා නුවන නොපිහිටුවා ගැනීම මේ අසංවරයට හේතුවන්නේ. අසති අසම්පජඥ දෙකට අයෝනිසෝ මනසිකාරය හේතුවේ. අයෝනිසෝ මනසිකාරයේ වැඩෙන්නේ සැදැහැ නැතිකමනි. සැදැහැ නැතිකමට අසත්ධර්ම ශ්‍රවණය හේතුවේ. ඒ වනාහි නියම මඟ දක්වන දහම් නොඇසීමත් අනියම් මඟ දක්වන මිත්‍යා බණ ඇසීමත් යන දෙකය. එයට අසත්පුරුෂ ආශ්‍රය හේතුවේ. මෙසේ මේ අගුණ පරම්පරාව වැඩීමට මුල් වන්නේ පාපමිත්‍ර සේවනයයි. අට පංච නීවරණයන්ට හේතු කාමච්ඡන්දය ව්‍යාපාදය තීන මිද්දය උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡායයි නීවරණයෝ පස් දෙනකි භාවනාවක යෙදෙන්නාට ඊතා ළඟින් ඉන්න සතුරම් පස් දෙනෙකුන් වැනි මොවුන් හැඳින එයින් බේරීමට උත්සාහ ගත යුතුය 1 කාමච්ඡන්දේ නම් කාමුක ආසාවයි. ඇස් කන් නාසා දිව කය යන මේවා ගිජුකමින් සතුටු කරමින් ආසාව පුරවා ගැනීමට උත්සාහ ගැනීමය. මෙය කෑදර දුබල හැඟීමකි. හමුවන රූපාදිය හොඳ ප්‍රනීත හැඟීමෙන් ගන්නාහට මෙය මොහොතින් මොහොත වැඩෙයි. සිත කෙලෙසමින් පුද්ගලයාද නොයෙක් විපතට පමුණුවයි. මෙයට යටවීමෙන් තමා පිළිබඳ හෝ අනුම් පිළිබඳ හෝ හොඳ නරක තේරුම් ගැනීමට බැරි වෙයි. අසුබ වශයෙන් පිළිකුල් වශයෙන් ධාතු වශයෙන් ඒවා සලකන විට මෙය තුනී වෙයි. දෙක ව්‍යාපාදය නම් සිතේ පහළවන තරහවය. පුද්ගලයන් පිළිබඳ විරුද්ධකම් කළ අනර්ථ ආදිය සිතන විට මේ ව්‍යාපාදයේ දියුණු වෙයි. ඒවා නිවා ගැනීමටය කියා බොහෝ විට කරන්නේ එය වැඩෙන වැරදි දෙය. මෙයින් සිතා කෙලවරක් කරන්නට බැරිතරම් අනර්ථ සිදුවේ. දුක වැඩි වෙයි. මෛත්‍රිය දියුණු කිරීමත් කර්මයේ සාධාරණ වශයෙන් සැලකීමත් පුද්ගලයාට ධාතු වශයෙන් කොටස් කොට බැලීමත් නිසා මෙය අඩුවේ. 3. තීන මිද්ද නීවරණ දෙකකි. හිතේ හිත සමග පවත්නා චෛතසිකයන්ගේ ලෙඩ ගතියයි. කුසීතකම නිසාද ලෙඩ නිසාද මේ වැඩෙයි. ආලෝකයේ සිහි කිරීම ධර්ම සංඥාව ධර්ම ඡන්දේ දියුණු කිරීම බය හැඟීම් පහල කර ගැනීම ප්‍රීතිය සිත තුළ දියුණු කර ගැනීම යන මේවා නිසා මෙය නැති වෙයි. 4. උද්දච්ච කුක්කුච්ච උද්දච්චේ නම් නොසන්සුන්කමය. එනම් සිතෙහි කලබලකාරීකමය. කුක්කුච්ච නම් කළ පව් ගැනත් නොකළ පින් ගැනත් සිතීමෙන් සිතේ හටගන්නා පසුතැවිල්ලය. ඒවා ගැන නැවත නැවතත් සිතන විට ක්‍රමයෙන් නොසන්සුන්කම් සිත තුළ වැඩේ. සිත සංසුන් කර ගැනීමෙන් මෙය අඩුවේ. පහ විචිකිච්ඡා නම් සැකයයි. මෙය වැරදි කල්පනා නිසා වැඩේ. මිත්‍යා අදහස් හා එබඳු අදහස් ඇති පුද්ගලයන් ඇසුරු කරන විට නොයෙක් සැක අලුත් වෙමින් සිත තුල පහළ වෙයි. අන්තිමේදී ඔහුට පිනක් පවක් පරලොවක් හොඳ වැඩක් ගැන කිසිම විශ්වාසයක් නැතිව අනුන්ටත් තමන්ටත් මහත් අනර්ථ රැසක් සිදු කරයි. නුවණින් සිහිකිරීමත් සිහි ඇති බෞස්ෘත පුද්ගලයන් ඇසුරු කිරීමත් සැක ਵਿਚාරීමත් ධර්මයේ පිළිබඳ දැනීම දියුණු කිරීමත් ඇතිකරගත් කල්හි මෙය අඩුවේ. කුසල් සිතුවිලි පහළවීම වලකාලනහෙයින් මේවාට නීවරණයයි කියනු ලැබේ. නවය සිත හා සිතට සම්බන්ධ ධර්ම. යෝග කර්මෙහි යෙදෙන්නාගේ ප්‍රධාන අදහස සිත හදා ගැනීම හේයින් හිත හඳුනාගත යුතුය. එහි ප්‍රභේද දැනගත යුතුය. ඒ ප්‍රභේද ඇති කරන සිතට සම්බන්ධ ධර්ම උගත යුතුය. මේවා නොදැන කරන භාවනාව සම්පූර්ණ නොවන බව සැලකිය යුතුය. එහෙයින් මෙතැම් සිට පාඩම් කීපයකින් ඒ කරුණු පිළිබඳ ස්වල්ප හැඟීමක් පහළ කර ගැනීමට උපකාර වනසේ අදහස් ටිකක් දෙන්නෙමු. භාවනාවේ යෙදීමෙන් දැනීම පිරිසිදු බවට පත්වන විට තමාට ඉතා හොඳින් ඒවා පැහැදිලි වෙනවා ඇත. අතරදී පහළවන මුලා හැඟීම් වලට නොරැවටි ස්ථිරව භාවනාව ගෙන යාම ඔබ විසින් කළ යුතු ප්‍රධාන යුතුයකම වේ. සිත නම් අරමුණු දැනගන්නා ස්වභාවයයි. එය ස්වල්ප වශයෙන් හෝ හැඳින ගැනීමට නම් ඒ සමග එකතු වන අරමුණු දෙස විමසිල්ල යොදා බැලිය යුතුය. හඳ බලයි, හඬ අසයි, සුවඳ සිඹී, රස උරයි, ඇඟ අතගායි, දහම් දනි. මෙහි ක්‍රියා සයකි. එහි සිත යොදා විමසන්න. ඒවා සිදුවේ සිතින් බව ඔබට තේරුම් තිබිය යුතුය. සිත නැත්නම් බලන්නට බැරිය. බැලීම පෙනීම සිදුවීමට තවත් දේ ඕනෑ නමුත් ප්‍රධාන තැනගන්නේ සිතය. අනෙක් ඇසීම් ආදියෙහිද එසේමය. එක සිට පහදක්වා ලැබෙන ස්ථාන පහේම සිත තවත් ධර්මයක උපකාරයෙනි ඒ සිදු කරන්නේ. මේ ක්‍රියා සියල්ලම පැවැත්වීමට තවත් ධර්මයක් ඕනෑය. එය අරමුණය. බැලීම් ආදී ක්‍රියාවන්ගෙන් ප්‍රකාශ වන්නේ සිතත් අරමුණත් සම්බන්ධ වීමය. එයට අරමුණ ගැනීමයයි කියති. හයවෙනි තැනදී සිත අරමුණු ගන්නේ තනිවමය. අරමුණු ගැනීමේ ආකාරයේ හැටියට සිතද ආකාරවත් වෙයි. සිත් අසූ නවයකි යනාදි වසයෙන් කොටස් කොට දක්වන්නේ මේ නිසාය. එහි විස්තර දැක්වීමට මේ නොතැනි. දහය චෛතසිකයෝ. සිතෙහි හටගන්නා සිතේ නොයෙක් අවස්ථාවන් දක්වන චිත්ත ගතිවිශේෂ චෛතසික නමින් දක්නා ලැබේ. චෛතසික යන්නේ තේරුම සිතේ උපදින ඇතිවන යනුයි. ඔවුහු පනස් දෙකකි. මේ පනස් දෙකම එකාකාර නොවේ. සමහර චෛතසික සියලු සිත්හිම යෙදෙයි. සමහරක් එක්තරා ක්‍රමයකින් ලැබෙන බවද තවත් සමහරක් කුසල් අකුසල් වෙන්කරගෙන සිටින බවද පෙනේ. සියලු සිත්හි යෙදෙන චෛතසික හතකි. ඒවාට සබ්බචිත්ත සාධාරණ චෛතසිකයයි කියනු ලැබේ. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාර යනු ඒ සාධාරණ චෛතසික හතය. චිත්ත ධර්මයන් කියාදීමත් තේරුම් ගැනීමත් පහසු නැත. මේවා ගැන උපමා සහිත විස්තර පොත්වල සඳහන් වන්නේ එහෙහිනි. කෙසේ හෝ චෛතසිකයක සාමාන්‍ය ලක්ෂණ හොඳින් දැනගත යුතු හේයින් විස්තර ඇති පොත් බලා ඒ තේරුම් ගත යුතුයමය. ইহත දැක් වූ චෛතසික හත මොන ආකාරයකට බෙදුණු සිත්වලත් ලැබෙන බව සලකන්න. ප්‍රකීර්ණක චෛතසික 6 දෙනකි. විතක්ක විචාර අධිමොක්ක විරිය පීති චන්ද මේ චෛතසික සය එක්තරා ක්‍රමයක් ඇසුරුකොට පැතිර පවත්නා හෙයින් ප්‍රකීර්ණක නමි. අකුසල චෛතසික දා හතරකි. මෝහ අහිරික අනොත්තප්ප උද්දච්ච ලෝභ දිට්ටි මාන දෝස ඉස්සා මච්චරිය කුක්කුච්ච තීන මිද්ද විචිකිච්ඡා මේ 14 යෙදෙන්නේ අකුසල සිත්වල පමණය අකුසල් සිත් බෙදෙන්නේ කොටස් වන්නේ මේ චෛතසික යෙදීමෙනි හැම අකුසල සිතක්ම අරමුණෙහි මුලාවී ලැජ්ජා බය නැතිකමින් ඉදිරියට තල්ලු වී නොසන්සුන් වී පහළවන හේයින් සියලු අකුසල සිත්හිම මේ චෛතසික ලැබේ. මේ අකුසල චෛතසිකයන් සුදුසුසේ අඩු වැඩිව යෙදීමෙන් අකුසල සිත් 12ක් උපදී. සෝබන චෛතසික 25. සද්ධා සති හිරි පොත්තප්ප අලෝභ අදෝස తත්‍ර මජ්ජත්තතා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උජ්ජුකතා චිත්ත උජ්ජුකතා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කරුණා මුදිතා පඤ්ඤා මේ චෛතසිකයෝ කුසල චිත්තයන්හිම ලැබෙනෙහි සෝබන චෛතසිකයෝය මොවුන්ට ලැබෙන විශේෂ නාමයන් තේරුම් ගන්නා විට ඔවුන් යෙදෙන සෝබන චිත්තයන් වටහාගත හැකි වන්නේය මේවායේ විස්තර ඇතුළත් පොත් බොහෝ ඇතිහෙයින් විස්තර කතාවට නොබසිමු. එකොළහා භාවනාව පිළිබඳ විශේෂ කරුණු. භාවනාවේ අදහස සමාධයක් ලබා ගැනීමය. එයින් ඔබට තවත් උතුම් ප්‍රතිඵල තමන්ගේ සිත තුළ දියුණු කර ගැනීමට එය උපකාර වෙයි. සමාධිය නම් සිතේ එකඟ බවයි. භාවනාවක් කරන්නාට ඒ භාවනාවේ බලයෙන් එක අරමුණක සිතත් චෛතසිකයනොත් සමව නොවිසිරී තැම්පත් වන බව සැලකිය යුතුය. එහෙයින් සිතේ නොසන්සුන්කම පහළ කරවන ලෝභ මාන ඊර්ෂ්‍යා තරහා රැවටිලි ආදිය සිත තුළට වදින්නට ඉඩ නොදීම යෝගාවචරයෙකුගේ ප්‍රධාන යුතුයකම වන්නේය. සමාධිය ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙපරිදිය. මාර්ගසිත්වල ලැබෙන ඒකාග්‍රතාව ලෝකෝත්තර සමාධියයි. කාමාවචර රූපාවචර අරූපාවචර වශයෙන් ලැබෙන සමාධිය ලෞකිකය. මේ මතුවට තවත් පැහැදිලි වෙනවා ඇත. භාවනාවට අරමුණු වශයෙන් ගන්නා කරුණවලට කර්මස්ථානයේ යයි කියනු ලැබේ. ඒ කර්මස්ථාන කමටහං සතලිසකි. ඒ මෙසේය. එක දස කසින පටවි කසිනය ආපෝ කසිනය තේජෝ කසිනය වායෝ කසිනය නීල කසිනය පීත කසිනය ලෝහිත කසිනය ඕදාත කසිනය ආලෝක කසිනය ආකාස කසිනය. දෙක දස අසුබ උද්දුමාතකය විනීලකය විපුබ්බකය විච්චිද්දකය වික්කායිතකය වික්කිත්තකය හතවික්කිත්තකය ලෝහිතකය පූලවකය අට්ටිකය තුන දස අනුස්සති බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති චාගානුස්සති දේවතානුස්සති උපසමානුස්සති කාය ගතා සති මරණ සති ආනාපාන සති හතර බ්‍රහ්ම විහාර සතර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පහ ආරුප්ප සතර ආකාසඤ්ඤායතන විඤ්ඤාණඤ්ඤායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන 6 ආහාර පටික්කුල සංඥාවය 7 චතු ධාතු අවත්තාණය මේ සියල්ල එක් වූ විට 40කි මේ සමත භාවනා අරමුණුය. දොළහා කමටහංහි යෙදීම. කමටහන් සිතින් සලකමින් එහි යෙදීම භාවනාවය. සිත නොයෙක් අදහස් සමග එක්වන්නට යන බව ඔබට අප්‍රකට නැත. එසේ වෙනත් දෙයකට යන්නට නොදී කමටහන් කෙරෙහිම සිත යොදා ගැනීම මෙහිදී විශේෂයෙන් බලාපොරොත්තු විය යුත්තකි. මෙසේ එහි යෙදෙන්නාට තමාගේ උත්සාහ සම්පත්තියේ බලයෙන් යම්කිසි අවස්ථාවක හොඳටම එහි සිත බැඳීගෙන මෙන් බොහෝ වේලාවක් තිබෙනට පිළිවන. එකල්හි කලින් ඔබට පුරුදු නීවරණ කෙලසිලි නැතිව සිත හොඳටම තැම්පත් වෙයි. භාවනාවකින් ලැබෙන ප්‍රධාන ප්‍රතිඵලයක් වූ අර්පණාවට සමීපව ඉන්නා බව එකල්හි තේරුම්ගෙන උත්සාහය ලිහිල් නොකර වැඩකරගෙන යායුතුය. මෙබඳු අවස්ථාවේ පහළවන සමාධියට උපචාර සමාධියයි කියනු ලැබේ. අර්පණා සමාධියට සමීපව ආසන්නව පවතින හේිනි. උපචාර සමාධිය සිතෙහි පහළ වූ කල්ලි කමටහන් නිමිත්ත අමුතු විදියකට පෙනෙනෙහෙයින් එයින්ම සමාධියේ තත්ත්වයද තේරුම් ගත හැකිය. කර්මස්ථානයේ වසයෙන් සිතින් වැඩ කරන භාවනාරම්මණය දියුණුවේ හැටියට නම් තුනකින් සඳහන් වෙයි. පරිකම්ම නිමිත්ත, උද්ඝා නිමිත්ත, පටිභාග නිමිත්ත යනුවෙනි. පරිකම්ම නිමිත්ත නම් මුලින්ගත් භාවනා අරමුණයි. එය සිතට හොඳින් ප්‍රගුණ වූ කල්ලි උග්ගා නිමිත්තයයි කියනු ලැබේ. ඒ උග්ගා නිමිත්තෙහි භාවනා කිරීමෙන් ඉපද වූ ආලෝකමය අවස්ථාව පටිභාග නිමිත්ත නම් වේ. ධානචිත්තේ පහළවන්නේ මේ පටිභාග නිමිත්තෙහි භාවනා කිරීමෙනි. මේ පටිභාග නිමිත්ත හැම කමටහනකම ඒකාකාර නොවේ. එහි විශේෂකම පසුව පැහැදිලි කරමු. කායගතා සතිය හා ආනාපාන සතිය යන දෙක හැර සෙසු අනුස්සති අටද ආහාර පටික්කුල සංඥාවද චතුධාතු වවත්තානයද යන කමඨහන් 10න් ලැබෙන්නේ උපචාර සමාධිය පමණය. ආනාපාන සතිය හා දස කසින වැඩිමෙන් සියලු රූපාවචර ධාන ලැබේ. කායගත සතිය හා දස අසුබ වැඩිමෙන් ප්‍රථම ධානය පමණක් ලැබේ. පළමු තුන් බ්‍රහ්ම විහාර වැඩිමෙන් ධාන තුනක් ලැබිය හැකිය. සතරවන බ්‍රහ්ම විහාරයේද උපේක්ඛා ආරුප්ප සතරද වැඩිමෙන් සතරවන ධානය ලබාගත හැකිය. 13 භාවනාරම්මණය භාවනාව සඳහා කමඨහං 40ක් මෙහි මුලින් දක්වන ලද්දේය. එහි කසින 10කි. මෙයින් ආලෝක කසිනයත් ආකාශ කසිනයත් අඩුකොට අරමුණු 38ක්ම දේශනාවේ බොහෝ තැන්වල දක්නට ලැබේ. මේ සෑම තැනම ලැබෙන අරමුණ එක ආකාරයකින් ඉදිරිපත් නොවේ. දස කසින, දස අසුබ, ආනාපාන සති, කායගත සති යන දෙවිස්සෙහි ලැබෙන්නේ පටිභාග නිමිත්තාරම්මණයයි. සෙසු අනුස්සති අටත් ආහාර පටික්කුල සංඥා චතු ධාතු අවත්තාන විඥානඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන යන මේ දොළොසෙහි ලැබෙන්නේ ස්වභාව ධර්මාරම්මණයයි දස කසින දස අසුබ යන විස්සෙහිද කායගතා සති ආනාපාන සති යන දෙකෙහිද පටිභාග නිමිත්තාරම්මන ලැබෙන අතර බ්‍රහ්ම විහාර සතරේ සහ ආකාසඤ්ඤායතන ආකින්චඤ්ඤායතන යන මේවායේ ලැබෙන්නේ ප්‍රඥප්ති අරමුණුය. තවද ඇතැම් අරමුණු පටිභාග නිමිත්ත ලැබීමට ප්‍රථමයෙන් චංචල ස්වභාවයෙන් පැනෙයි. එනම් විපුබ්බකය සැරව වැගිරෙනසේද ලෝහිතකය ලේ වැගිරෙනසේද පූලවකය පණුවන් නඟලන්නාසේද ආලෝක කසිනෙහි සූර්යාදීන්ගේ ආලෝක මණ්ඩලයත් ආනාපාන සති සහ ආපෝතේජෝ වායෝ කසිනයන්හි සැලෙනසේද පෙනේ. ප්‍රතිභාගේ ලැබීමෙන් පසුව නම් නිශ්චලවම තිබේ. එසේම මෙම භාවනාරම්මණය ගැනීමේදී වායෝ කසින හැර අවශේෂ කසින නවේද අසුභ භාවනාවේදීද ආරම්මණය වූ නිමිත්ත මුලදී ඇසිම් බලබලාම සම්පූර්ණ කරගත යුතුය. මුලදී බැලීම අසම්පූර්ණ වුවහොත් අගටද ඒ අසම්පූර්ණතාව පවත්නේය. කායගතා සතියෙහි තච පංචකය දැකීමෙන්ද සෙස්ස ඇසීමෙන්ද නිමිත්ත ගත යුතුය. ආනාපාන සතියේ නිමිත්ත ගන්නේ ස්පර්ශය වන ස්ථානය සලකාගෙනය. වායෝ කසිනය දිට්ටි වුට්ටි දෙකින්ම ගනු ලැබේ. සෙසු දහාට සුත වශයෙන් ගත යුතුය. දා හතර කමඨහන් තෝරා ගැනීම භාවනාවට යොදා ගන්නා කමඨහන් 40ක් ඇති බව මුලදී සඳහන් විය. බුදුන් රහතුන් වැඩ සිටින කාලේ උන්වහන්සේලාගෙන් කමඨහන් ඉල්ලූ විට ඉල්ලන පුද්ගලයාගේ චරිතය දැන එයට නිසි කමඨහන දුන්න. නැවතත අඩුපාඩු සොයමින් උපදෙස් දී අභිමතාර්ථය මුදුන් පමුණවාලීමට උපකාර කළහ. ඊට පසුකාලවලදී මේ ක්‍රමය දුබලව ගිය හෙයින් ප්‍රතිඵලහීන විය. භාවනා කරන්නෙකුට සම්පත් පහක් ඕනෑ කෙරෙයි. සීල සම්පත්තිය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, ශ්‍රවණ සම්පත්තිය, වීරිය සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය යන පසය. මේ පස නිසිලෙසින් සම්පූර්ණ වීමට පිරිසිදු අදහස් සයකින් යුක්ත වෙමින් කම්මාවරණ කිලේසාවරණ විපාකාවරණ අසාද්ධතා අච්චින්දිකතාවන්ගෙන් වෙන්ව වැඩගෙන යා යුතුය. කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා හොඳ කමටහනක් ලබා ගැනීම මෙන්ම නොමගට වැටෙන විට එයට නිසි උපදෙස්ද සැලසෙන්නේය. තමා ඇසුරු කරන කල්යාණ මිත්‍රයා තමාගෙන් බලාපොරොත්තු වන්නේ සිය ලාමක සිතැඟි මුදුන් පමුණවා ගැනීමට නම් භාවනාවේ ප්‍රතිඵලයක් ලබා ගන්නට කැමැත්තා ඔහුගෙන් ඈත් විය යුතුය. ලාභ කීර්ති ප්‍රශංසාවන්ට ගිජු වීම භාවනා අදහසට පටහැනිය. එහෙයින් නෙක්ඛම්මාදී අදහසය තමා තුළ දියුණු කරගත යුතුය. රාග චරිතයට දස අසුබය හා කායගත සතියද සුදුසුය. ද්වේෂ චරිතයට බ්‍රහ්ම විහාර හතරද වර්ණ කසින හතරද සුදුසුය. මෝහ චරිත විතක්ක චරිතයන්ට ආනාපාන කමඨහන සුදුසුයි. සද්දා චරිතයාට මුල් අනුස්සති සය සුදුසුයි. බුද්ධි චරිතයාට මරණ සතිය උපසමානුස්සතිය චතුධාතු වවත්තානය ආහාර පටික්කුල සංඥාව යන මොවුහු සුදුසු වෙති. පහළව ප්‍රත්‍යාවේක්ෂාව යෙදීම. භාවනාවකින් සිතේ දියුණුවක් බලාපොරොත්තු වෙතොත් ඔබේ වැඩ ගැන ඔබ නිතර සාවධානව විසිය යුතුය. මම කුමක් කරම්ද? කුමක් කතා කරම්ද? කුමක් සිතම්ද? යනාදී ක්‍රමයෙන් තමාගේ වැඩ ගැන මෙන්ම සිතේ පැවතුම් ගැනද විමසිලි සහිත විය යුතුය. නොසොයා නොබලා කෙරෙන අන්දමකට කෙරෙන්ට ඉඩහැර නිකම් සිටිය යුතු නොවේ. එයින් සිදුවන්නේ තමාගේ නොසැලකිලිකම් නිසා තමාට නොදැනීම අහිත වූද විපත් ගෙන දෙන්නා වූද මගක වැටීමය. මේ ගැන තදින් සිත යෙදී යුතුය. සමාධි භාවනාවට තෘෂ්ණාව තරම් සතුරෙක් තවත් ඇත්තේ නැත. තෘෂ්ණාව නොයෙක් වෙසින් මතුවී නොයෙක් විපත් පමුණුවන බව ඔබ හොඳින් තේරුම්ගෙන සිටිය යුතුය. ඔබ මේ තෘෂ්ණාවේ තරම නොහැඳින කොතරම්කල් ප්‍රියමිත්‍රයෙකු ලෙස ඇසුරු කළාද කොතෙක් විපත්තීන්ට මුහුණ පෑවාද යනු සිහිකර බලන්න ඔබ අදත් ඒ තෘෂ්ණාවම පෝෂණය කරතොත් ඒ අහිතකර තෘෂ්ණාවට පක්ෂපාතකම් දක්වතොත් ඔබ කොතරම් අවිචාරී මිනිසෙක් දැයි සිහිකර බලන්න ඔබට හිතවත්ව අතරින් පතර නැගියෙන හොඳ අදහස් වලට පහර ගැසීමට තෘෂ්ණාව අර ඇද සිටින සැටි ඔබ දන්නේ නැත. ඔබේ සිතුම් පැතුම් නිසා තෘෂ්ණාවට පොහොර වැටෙන සැටි ඔබ තේරුම් ගත යුතුය. ඔබේ පරිසරය නිසාද තෘෂ්ණා වේගය වැඩෙනවා ඇත. එහෙයින් ඔබ හැම විටකදීම මේ ගැන සලකා බැලිය යුතුය. තෘෂ්ණාව ගැන මෙන්ම අනෙක් උපක්ලේශ ගැනද සිත යෙදී යුතුය. සමාධි සිතක් දියුණු කිරීම ඊතා අසීරුවෙන් කළ යුතු දෙයකි. හැම පැත්තෙම ඇත්තේ එයට විරුද්ධ කරුණුය. සතුරුකම්ය. මිතුරුකම් හිඟය. බලවත් මිතුරකු වශයෙන් සිහිය තබාගතහොත් ඔබට ජය ගැනීම පහසු වෙනවා ඇත. ශරීර සැපයට අනුකූල වන්නා වූද සිතේ පැතුම්වලට අනුව වන්නාවුද නොයෙක් පුරුදුකම් ඔබ ළඟ ඇත. ඒ පුරුදු නිසාද විරුද්ධ පාක්ෂික ක්ලේශයන් ඔබේ සිත්තුලට වැදී නොයෙක් පෙරැල්ලි කරන්නට ඉඩ තිබේ. එයට ප්‍රත්‍යාවේක්ෂාවද ඉතා ප්‍රයෝජනවත්ය. හැම වැඩක්ම සිහියෙන් සහ නුවනින් කිරීමට පුරුදු විය යුතුය. කරන්නට යන ක්‍රියාවෙන් ලැබෙන ඵලය තමාගේ උතුම් අදහසට අනුකූලද නැද්ද කියත් සලකා බැලිය යුතුය. මෙසේ හැම ක්‍රියාවකදීම සිහිය යොදා විමසීම යොදා එහි යෙදීමෙන් ඔබේ ආධ්‍යාත්මික ගුණ පරම්පරාව දියුණුවට පත්වෙනවා ඇත. කෙලෙස් සතුරං දුබල බවට පත්වෙනවා ඇත. ඇතැම් විට තමාට විරුද්ධව පැමිණි කෙලෙස් අදහසට තමාද පක්ෂ වී යට වී තම අභිමතාර්ථය වනසා ගන්න අයුරුද දක්නා ලැබේ. ඒ වනාහි කෙලෙස් බලවත් වීම නිසාය. තණ්හාවත් වෛරයත් දෙස බලමු. මේවා මුලින් යම්කිසි තැනක යම්තම් පහළ වූ තරමින් බලවත් නොවේ. නැවත නැවත එකම අරමුණෙහි යෙදීමෙනි බලවත් වන්නේ. එහෙයින් ඔවුන්ගේ මුල ගැන සිටිය යුතුය. එය පහළවීමට කුමක් හේතු වීදැයි සොයා බැලිය යුතුය. ඒ හේතුවේද මුල සෙවිය යුතුය. ආදීනව ගැන සලකා බැලිය යුතුය. ඉරියව් වෙනස්කොට සිහිය යෙදිය යුතුය. පාඩම් තිබෙන ගාථා පාඨ ආදිය ශබ්ද නගා කිය යුතුය. මෙසේ කරන ඔබට ඒකාන්තයෙන් ජයගත හැකි වන්නේය. 16 බුද්ධානුස්සති භාවනාව අපගේ උතුම් ශාස්තෘවරයා නම් බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ මහා වීරියකේදී කියා නිම කළ නොහැකි දුක් රැසක් විඳ සියලු කෙලෙසුන් නසා මහා නුවණින් මහා ගුණයෙන් පිරීගත්සේක. උන්වහන්සේ සම්පූර්ණ කළ ඒ මහා ගුණයන් අතුරෙහි අරහාදී ගුණ නවයක් දෙවි මිනිසුන් අතර ප්‍රසිද්ධියට පත් වූයේය. උන්වහන්සේගේ ඒ උතුම් ගුණ සිහිකිරීම බුද්ධානුස්සති භාවනා නම් වේ. දැන් එයට සූදානම් වනු මැනවි. පිරිසිදු සිතින් විවේකස්ථානයට පිවිස භාවනා අසුනෙහි හිඳගන්න. කළපින් සීයට නගා ඒවා දෙවියන් හටද මළගිය ඥාතීන් හටද අනුමෝදන් කරවන්න. ශාන්ත දර්ශනීය බුදු පිළිමයක් හෝ බුද්ධ පින්තූරයක් ඇතොත් ඒ ඉදිරියෙහි දනින් වැටි নমස්කාර කරන්න. බුදු ගුණ සිහි කරමින් පිළිමේ දෙස නැවත නැවත බලන්න. අනතුරුව මෙසේ කියන්න. 1. ඒ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ හේයින්ද සංසාර චක්‍රේ අර කැපූ හේයින්ද රහසත් පවු නොකරන හේයින්ද සියලු දිව්‍ය මනුස්සාදීන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු හේයින්ද අරහත් නම් වනසේක ඒ අරහත් ගුණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා පූජා වේවා පූජා වේවා. දෙක ඒ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු ධර්මයන් පරෝපදේශ රහිතව තමන් වහන්සේම නුවණින් මනාකොට දැනවදාළෙයින් සම්මා සම්බුද්ධ නම් වනසේක. ඒ සම්මා සම්බුද්ධ ගුණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතය පූජාවේවා පූජාවේවා පූජාවේවා තුන ඒ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විද්‍යා අටකින් හා චරණධර්ම පසොලොසිකින්ද සම්පූර්ණ වූ හෙයින් විද්‍යාචරණ සම්පන්න නම් වනසේක. ඒ විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා පූජා වේවා පූජා වේවා හතර ඒ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ සෝබන ගමන් ඇති හේින්ද සුන්දර රූප සම්පත්තියෙන් යුත් හේින්ද සෝබන වූ නිර්වාණයට නිසිපිලිවෙත් වැඩුමෙන් වැඩිය හේින්ද සුගත නම් වනසේක. ඒ සුගත ගුණෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතය පූජාවේවා පූජාවේවා පූජාවේවා පහ ඒ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ සියලු ලෝකයන් සර්වාකාරයෙන් දැනවදාළ හෙයින් ලෝකවිදූ නම් වනසේක ඒ ලෝකවිදු ගුණෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා පූජා වේවා පූජා වේවා හය ඒ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ සෙස්සන් විසින් দমনය කළ නොහැකි පුරුෂයන් මනාකොට හික්මවලූ හේයින් අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී නම් වනසේක ඒ පුරිස ධම්ම සාරථී ගුණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා පූජා වේවා පූජා වේවා හත ඒ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ සියලු දෙවි මිනිසුන්ට ලොවී ලෞතුරා අර්ථයෙන් අනුශාසනා කරන හේයින් ශාස්ත්‍රූ නම් වනසේක ඒ ශාස්තෘ ගුණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතේ පූජාවේවා පූජාවේවා පූජාවේවා අට ඒ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ චතුරාරි සත්‍ය ධර්මයන් තත්වාකාරයෙන් අවබෝධ කොට අන්‍යයන් හටද අවබෝධ කර වදාළෙහින් බුද්ධ නම් වනසේක ඒ බුද්ධ ගුණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා පූජා වේවා පූජා වේවා නවය ඒ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ සියලු සැප සම්පත් සාදා දුන් භග ධර්මයෙන් යුත් වෙයින්ද රාගාදී සියලු කෙලෙස් හා අනේකවිධ විසම පාප ධර්මයන් මාර්ග ඥාණයෙන් සිඳ බිඳ දැමූ හේින්ද තතයුතු ධර්මයන් දැන බෙදා සෝබන ධර්මයන් භජනය කළ හේින්ද භගවත් නම් වනසේක ඒ භගවත් ගුණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා පූජා වේවා පූජා වේවා මෙසේ අනන්ත ගුණ ඇති මහා කරුණික වූ ඒ මාගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ මට පෙනී වදාරණසේක්වා මම ඔබගේ කීකරු ශ්‍රාවකයෙක් වෙමි. ඔබ වහන්සේගේ විසිතුරු සෝභා සම්පන්න ශරීරය මාහට ප්‍රකට වේවා. මාගේ කයින් වචනයෙන් සිදු සියලු වරදට කමාව ලැබී ඔබ වහන්සේ පිරූ දානාදී පාරමී මහා පිං මට ලැබී මා කෙරෙහි කරුණාව පැතිරි ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරය මට ප්‍රකට වේවා මෙසේ මුලපටන් අගටත් අගපටන් මුලටත් මේ ගැන සිතමින් කියමින් වර එක ඇස අරිමින්ද වර එක ඇස පියමින්ද බලබලා සිටිනු යම්කිසි වේලාවකදී ඇස පියාගෙන සිටින විටදී සම්පූර්ණ බුදුරුව හොඳින් සිතට පෙනේ නම් උග්ගහා නිමිත්ත පහළ වුණා නම් වෙයි. දැන් පරිකම් වශයෙන්ගත් බුදුරුවෙන් වෙන්ව භාවනාව කළ යුත්තේ උග්ගහා වශයෙන් සිතට පෙනී ගිය බුදුරුව අරමුණු කරගෙනය. මෙයින් ඔබේ සිත පහන් වේ. 17 සබ්බත්තක භාවනාව බුද්ධානුස්සති භාවනාවද මෛත්‍රී භාවනාවද මරණානුස්සති භාවනාවද හැමතැනදීම ප්‍රයෝජනවත් එයින් නිතරම පුරුදු කොටගෙන එයින් වැඩ සිදු කරගත යුතුය. භාවනාවක යෙදෙන්නාහට මුහුණපානට සිදුවන විපත් අතුරෙන් සිත දුබලවීම බරපතල විපතකි. තමන්ටම විපත් මග ඉදිරිපත් කරගන්නා හෙයින් පිහිටක් නැති මහා විපතකි. මෙබඳු අවස්ථාවකදී බුද්ධානුස්සති භාවනාව ඔබ දියුණු කරගෙන සිටියා නම් වහාම ඒ අරමුණු දෙස සිත් යොමාගෙන සිටීමෙන් ඇසිල්ලකින් සියලු දුබලකම් මගහැරී නියම අන්දමින් සිත තියුණු වී පිබිදී කාර්යයට යොමු වී සිටින්නේය එයින් ඔබගේ සියලු යහමඟ පාදාගත හැකිවන්නේය. මෙසේම ධර්මයේ ගුණ සංඝයාගේ ගුණ සීලගුණ දේවතාවන්ගේ සීලගුණ චාගේ ගුණ සංසින්දීමේ ගුණ සීකරන කල්ලිද සිත පිබිදී කාර්යක්ෂම වන්නේය. තවද ඔබේ භාවනා ක්‍රියාව පවත්වාගෙන යන කල්හි නොදන්නා පාරක මහත් වේගෙන් යන කලකෙමෙන් මන්මුලා ස්වභාවයක් ඇතිවන්නට පිළිවන. එබඳු අවස්ථාවක මෙවැනි භාවනාවක් දියුණුකොටගෙන තිබේ නම් එය අරමුණු කරගෙන මදවේලාවක් එකඟසිත් උපදවා ගත කරන විට ඒ මුලාගති මගහැරී නියම පිළිවෙත පැහැදිලිවන්නට පටන්ගන්නේය. එසේම ඔබ විසින් විශේෂයෙන් සිතට ගතයුතු කරුණු කිහිපයකි. මේ කල්පය මුලදී පහළ වූ මේ පොළොව කකුසඳ ආදී බුදුවරයන් වහන්සේලාගේ මාර විජයෙන් බුදු සසුනට අයත්ව පැවැත්තේය. ශාසනික ගුණදහම් පුරන්නකුට මේ පොළොවෙන් ලැබෙන ශක්තිය ඒ බුදුරජාණන් වහන්සේලාගේ පාර්මී බලයෙන්ම සිදු වූයේය. ඔබටද ඔබ අදහස් මුදුන්පත් කර ගැනීමට ඒ පොළොවේ බලය ඒ කාන්තයෙන් ලැබෙන වග ස්තිරව සිතට ගත යුතුය. ඉතා ඈතකාලයක පටන් ගුණදහම් දියුණුකොට දේවතා ආත්ම භාවයන් ලබා ඉන්නා ආර්ය දේවතාවෝද ඔබ අවට සිටින්නාහ. ඒ ආර්ය දේවෝත්තමයන්ගෙන් උපකාර ඉල්ලතොත් ඒ උතුමන් වෙත මෙත් පතුරුවතොත් උන්වහන්සේලා ඔබට උපකාර පිණිස ඉදිරිපත් වන වග නිසැකවම තේරුම් ගත යුතුය. උන්වහන්සේලාට පින්දීමෙන් මෙත්කිරීමෙන් ප්‍රයෝජන සලසා ගැනීමට උනන්දුවන්න. දහ අට මෛත්‍රී භාවනාව එක. සිතේ උසස් දියුණුවක් සලසමින් සෙසු භාවනාවන්ටද උපකාරවන විශිෂ්ට භාවනාවක් නම් මෛත්‍රී භාවනාවයි. සියලු සතුන් කෙරෙහි සුවපැතීම් ආකාර පැවැත්ම මෛත්‍රියයි. මෙය උසස් අන්දමින් දියුණු කර ගැනීමෙන් තමා ඇසුරු කරන ජනයාගෙන් හිරිහැරයක් ඔවුන් හා ගැටුමක් නැතිව කල්ගෙවීමට හැකිවන්නේය. භූත පීඩාද වලකින්නේය. හොඳින් දියුණුවට පත් මෙත් සිතේ අනුසස් රැසකි. මෙත්තානිසංස සුතුරෙහි අනුසස් 11ක් සඳහන් වෙයි. සුවසේ නිදා ගැනීම, සුවසේ පිබිදීම, නපුරු සිහින නොපෙනීම, මිනිස්සුන්ට ප්‍රියවීම, අමනුස්සයින්ට ප්‍රියවීම, දෙවියන්ගේ රැක්ම, ගිනි, විස, අවි ආදියෙන් විපත් නොවීම, ඉක්මනින් සිතේ සමාධිය ඇතිවීම, මුහුණ ප්‍රියමනාප වීම, නුමුලාව කලුරිය කිරීම බඹලොව ඉපදීම යනුයි. මෙයින් අනුසස් දහයක් මේ ජීවිතේම ලැබේ. එහෙයින් මේ භාවනාව දියුණු කර ගැනීමට මහන්සි ගත යුතුය. පළමුවෙන් මෛත්‍රී අරමුණුද ඊළඟට එහි යෙදෙන වචනද තේරුම්ගෙන භාවනාව ගෙන යා යුතුය. මෛත්‍රී භාවනාවට අරමුණු වන්නේ සත්වයෝය. ඔව්හු කොටස් සතරකට බෙදෙත්. තමා තම හිතවතා මධ්‍යස්ථයා සතුරා යනුවෙන්. එහි යොදන වචන නම් අවේරෝහෝති වෛර නැතිවේවා. අභ්‍යාපජ්ජෝහෝති පීඩා නැතිවේවා. අනීගෝහෝති දුක් නැතිවේවා. සුකී අත්තානම් පරිහරතු. සුවපත් ජීවිතයක් පරිහරණය කෙරේවා යනුවෙන් කොටස් සතරකි. මෛත්‍රී භාවනාව පටන් ගන්නා යෝගාවචරයා පලිබෝධයන් ඈත්කොට નિયમિત විවේක ස්ථානයට පැමිණ සිත සැහැල්ලු කොටගෙන පළමු කොට මෛත්‍රියට ප්‍රතිවිරුද්ධ වූ द्वේෂෙහි ආදීනවහා මෛත්‍රියට පක්ෂ වූ ඉවසීමේ ආනිසංසත් සැලකිය යුතුය. මේ භාවනාවෙන් නැසිය යුත්තේ द्वේෂයයි. දියුණුවට ගෙන ආ යුත්තේ ඉවසීමයි. මෙසේ ද්වේෂයේ ආදීනව දැන එයින් සිත් සතම් මුදා ගැනීමටත් ඉවසීමෙහි අනුසස් දැන එයින් සිත් සතන් සාදා ගැනීමටත් සිතේ උනන්දුව පහළ කරගෙන භාවනාව ආරම්භ කළ යුතුයි. මෛත්‍රිය වනාහි සිතේ වැඩියුතු හොඳ මොලොක් අදහසකි. සිත තෙත් ගතියට සිහිල් ගතියට පත්කර ගැනීමය. මේ උපදවන සිතේ තෙත්ගතිය වරක් දෙකක් නොව බොහෝ වරක් සිත සිතා නැවත නැවතත් දියුණුවට පත්කරගත යුතුය. මම සුවපත්වෙමි මම නිදුක්වෙමි මම වෛර නැත්තෙක් වෙමි මම පීඩා නැත්තෙක් වෙමි මම උවදුරු නැත්තෙක් වෙමි මම සුවපත් ආත්ම භාවයක් පවත්වමි. මෙය නොයෙක් සියදහස්වර කියමින් සිතින් සලකමින් තමාට මෙත් කරන්න. තමා කෙරෙහි තෘෂ්ණා හැඟීම් නොකොට තනිකර සුවපත්වීම ආදිය යොදා සැලකීම කළ යුතුය. මෙසේ ගෙන යන ඔබට මතුවට කිරීමට බලාපොරොත්තු වන මෛත්‍රියට ඔබම සාක්ෂිස්ථානයෙහි තබාගත හැකි වන්නේ. තමාගේ සිතෙහි සුවපත්වීම ආදී ගුණයන් තැන්පත්වීම හේතුකොටගෙන චිත්ත ශක්තියක් පිහිටන්නේය. අධිෂ්ඨාන බලයක් වැඩෙන්නේය. තමාගේ සිත් සතන් ලෙඩ නැතිවෙන විට නීරෝගීතාව සැපයෙන්නේය. දුක් නැතිවෙන විට සුවපත් වන්නේය. වෛර අදහස් නැතිවෙන විට මෛත්‍රියට ඉඩ සැලසෙන්නේය. මෙසේ දැන් ඔබ මෛත්‍රිය සඳහා හැඩගැසුනෙක් විය. යම් කිසි විටක මේ ගුණධර්මයෙන් යුක්තව අවශේෂ ලෝකයෙන් වෙන්ව ඔබ ගැන ඔබට පැහැදිලි වූද සැනසිලි සහිත වූද හැඟීමක් පහළ වෙනවා ඇත. ඊළඟට මේ නොනවත්වා තවත් ඔබ්බට මේ ගුණය දියුණු කිරීමේ ප්‍රාර්ථනාව දියුණු කරගන්න. දැන් මෛත්‍රිය මදක් දුර ඔබට පුරුදුය. තමාට මෙත් කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන ධ්‍යාන චිත්තයක් කිසි ලෙසකිනුත් ලැබිය නොහැකිය. එහෙයින් මුලදී කී ලෙස හිතවතෙකු සම්භාවනීය ප්‍රිය පුද්ගලයෙකු අරමුණු කොට මේ සත්පුරුෂයා සුවපත් වේවා දුක් නැති පීඩා නැති ජීවිතයක් පරිහරණය කෙරේවායි සිතින් සලකා මෙත් වැඩිය යුතුය මේ සඳහා අතිශය ප්‍රිය පුද්ගලයාද මෙලොවින් තොර පුද්ගලයාද රාග අදහස් පහළවීමට හේතු ප්‍රිය පුද්ගලයාද අරමුණට නොගත යුතුය ඔවුන් කෙරෙහි මෙත් කිරීමෙන් භාවනා නොමග යාමට හේතු වන්නේය. එහෙයින් ගරු භාවනීය පුද්ගලයෙකු අරමුණෙහි තබාගෙන සුවපත් වේවා, නිදුක් වේවා, වෛර නැති වේවා, පීඩා නැති වේවා, උවදුරු නැති වේවා, සුවපත් ආත්මයක් පරිහරණය කෙරේවායි මෛත්‍රිය පැවැත්විය යුතුය. මේ එකක් පාසා අරමුණටගත් පුද්ගලයාගේ නාමය යොදා මාමෙන් මේ සත්පුරුෂ උත්තමයාද සුවපත්වේවා යනාදීන් මෙත් කළ යුතුය. මෙසේ මෙත් කරන ඔබට ඒ යොදන වාක්‍යවලින් ඉතා ප්‍රකටව වැටහෙන පද එකක් හෝ කීපයක් ගැන මෙත් කිරීම ලෙහෙසිය. විසි එක මෛත්‍රී භාවනාව දෙක. පළමු කීලෙස විධානයන් නොපිරිහෙලා මේ භාවනාව කරන ඔබට මෛත්‍රිය හොඳින් පවතින බව වැටහෙනවා ඇත. මෛත්‍රිය සඳහා ඔබ යොදාගත් පුද්ගලාරම්මණය ඔබට හොඳින් පැහැදිලිව සිතට වැටහෙන්නට පටන් ගනී. ඒ අරමුණට සම්බන්ධ කර සලකන මෛත්‍රී අදහසද නොවෙනස්ව සම්බන්ධ වනසේ හැඟෙතොත් ඔබට එයින් සතුටු වන්නට ඉඩ තිබේ. ඔබේ භාවනාව හොඳින් සමෘද්ධ වීමට එය පෙරනිමිත්තක් වන හේිනි. එබඳු ප්‍රතිඵල නැත්නම් කුසීත නොවි තව තවත් එහාට භාවනාව ගෙන යා යුතුය. මෙහි මුලින් කී භාවනාව සමෘද්ධ වන ලකුණු දුටු හැටියේ ඕනෑ නැති ප්‍රීතියක් පහළ කරගෙන නැවතීමට නොසිතිය යුතුය. මේ තවමත් මුල් පියවර හේිනි. කළ යුතු නියමදය තවත් එහාටය උනන්දුවන්න. ඊළඟට ඔබේ හිතවත් පුද්ගලයන් අතර අතිප්‍රිය පුද්ගලයෝද ඇත ඔවුන්ද අරමුණු කර මෙත් කරනු. අති ප්‍රියයා නිසා රාගේ පහළවන වග ඔබට තේරුම් තිබිය යුතුය. මෛත්‍රී භාවනාවට රාගේද විරුද්ධ කරුණකි. සම්පූර්ණයෙන් භාවනාව කඩාබිඳ දැමීමට රාගයට පිළිවන. එහෙයින් නුවණින් සලකා අතිප්‍රියයා ප්‍රියස්ථානට පැමිණෙන ලෙස ධර්මානුකූලෝ සිහි කරමින් මෙත් කළ යුතුය. නැවත නැවතත් මුලින් පහල කරගත් මෛත්‍රී අදහස් උපදවා ගනිමින් මෙත්කොට ප්‍රිය ස්ථානයට එනතුරු මෛත්‍රී සිත වැඩි යුතුය. මෙයද පළමුකී වාක්‍යයෝදා බොහෝ කලක් කරගෙන යනු මැනවි. මේ අවස්ථා දෙකේදීම ක්‍රමයෙන් ඔබේ සිත පිරිසිදු වූයේය දියුණු වූයේය විරෝධී ධර්මයන් සිතින් ඈත්ව ගියහෙයින් බලවත් වූයේය භාවනාව දිගට කරගෙන යෑමේ බලය ලැබුණේය එහෙයින් තවත් එයාට උනන්දුව වැඩි කරගත යුතුය මධ්‍යස්ථ පුද්ගලයෙකු සලකා ඔහු කෙරෙහි හෙවත් ඔහු අරමුණකට පැවැත්විය යුතුය මුලින් කී වාක්‍යයේ යොදමින් ඔහු වෙත මෙත් කරන කල්ලි සිත උදාසීන වෙතොත් මුලින් උපදවාගත් මෛත්‍රී අදහස නැවත නැවතත් පහල කර මෙත් කළ යුතුය. බොහෝ වේලාවක් මෙසේ මෙත් සිත වඩන කල්ලි අරමුණත් අරමුණට යොදාලූ ධර්මත් හොඳින් ගැලපී යාමෙන් ඒ මධ්‍යස්ථ පුද්ගලයා මධ්‍යස්ථ තත්ත්වයෙන් වෙනස් වී ප්‍රිය තත්ත්වයෙන් වැටහෙන්නට පටන් ගනී. මේ එහි ඉතා හොඳ ප්‍රතිඵලයකි. ඔබ සතුටුවන්න වඩාත් උනන්දුවන්න. මීළඟට තිබෙන්නේ ඔබේ වෛරී පුද්ගලයන් කෙරෙහි මෙත් කිරීමයි. ඔබට එබඳු අප්‍රිය අමනාප පුද්ගලයකු නොමැතිනම් මෙහිදී බලවත් පහසුවකුත් භාවනාවේ ප්‍රතිඵල ලැබීමේ ඉක්මනකුත් ඔබට අයත් වන්නේය. එබන්දකු ඇතොත් ඒ අය අරමුණු කරගෙන මෙත් කරන්නට පටන් ගත යුතුය. මෙහිදී ඔබ බෙහෙවින් පරිස්සම් විය යුතුය. ඔබ සිතේ දියුණුවට පමුණවාගත් මෛත්‍රිය නැවත නැවත වඩමින් එයට සමවදිමින් තරකොටගෙන වෛරී පුද්ගලයාට තරහකාරයාට මෙත් කළ යුතුය. ඇතැම් විට ඔබ දුබල නම් සිතේ දඟයට යටවන්නට ඉඩ තිබේ. එහෙයින් ඉවසීමේ අනුසස් සලකා වෛර කිරීමේ ආදීනව සිතා නොයෙක් අන්දමින් සිත උනන්දුවට පමුණවාගෙන මේ භාවනා කොටස සම්පූර්ණ කළ යුතුය. මෛත්‍රී භාවනාව තුන මෙසේ පහසුවෙන් කී නමුත් මෛත්‍රී භාවනාවේ අන්තිම අමාරු තැන නම් මේ වෛරී සත්වයන් අරමුණකටගෙන භාවනාවේ යෙදීමය. මේ සපුරාගත නොහැකි වුවහොත් මුල් වැඩ රැසෙන්ද කිසිඳු ඵලයක් නැතිවන්නේය. එහෙයින් මෙහිදී බලවත් උනන්දුවක් හා විමසීමේ නුවණක්ද පහළ කරගෙන යෝග කර්මෙහි යෙදෙනු මැනවි. වෛරයේ ආදීනව සැලකීමත් මෛත්‍රියේ අනුසස් සැලකීමත් මෙහිදී ඔබේ සිත උනන්දු කර ගැනීමට ඊටමත් ප්‍රයෝජනවත් බව සිතට ගත යුතුය. සිත තුළ පහළවන ක්‍රෝධය බිහිසුණුය. ඒ මහා ගිනි කඳකට සමානය. ඇතුළත හටගන්නා මහා බයකි. එයින් ඒ පහළ වූ චිත්තසංතානයේ පවත්නා හොඳ ගුණ රැස් මකා දමයි. ඒ පුද්ගලයාගේ රුධිර ධාරාව උණු කර වියලවා දමයි. එයින් ඔහුගේ මුළු සිරුරම විනාශයටපත් කරයි. මේ සමගම ඔහුගේ එබඳු සිතට පහළවන්නේ නපුරු අදහස්ය. අනුන් වෙනසීමේ කතාද වැඩද ඔහුගෙන් සිදුවේ. එයින් තමන් හටද අනුන් හටද සිදුවන්නේ මහත් විපත් රැසකි. එසේම තවත් සැලකියයුතු කරුණක් නම් තමාගේ විරුද්ධකාරයාට අවැඩ සිදුකිරීමට යන්න මොහුගෙන් සිදුවන්නේ කිමෙක්ද. තමාටම විරුද්ධකමක් නොවේද. තමාටම හානියක් කර ගැනීම නොවේද. එසේම ඔබට නුවන තිබේ නම් වෛරී පුද්ගලයා ගැන සිතහදාගෙන ක්‍රෝධය නිවා ගැනීමට හැකිවන ක්‍රම කීපයක් තිබේ. කර්මය සම්බන්ධෝ සැලකීම. ඒ පුද්ගලයා කුණප අවයව වසයෙන් හෝ ධාතු වසයෙන් කොටස් කර සලකා බැලීම යන මේ දෙකරුණ ඉතාමත් ප්‍රයෝජනය. කර්මය හැම දෙනාටම පොදුය. ඔහුගේ කර්මයෙන් ඔහු ජීවත්වන අතර ඔබගේ කර්මයෙන් ඔබ ජීවත්වන බව සිතන්න. ඔබ කොතරම් වෛර කළත් ඔහුගේ කර්මය වෙනස් නොවෙතොත් ඔබට වෙනස් කරන්නට බැරිය. එසේනම් වෛර කිරීමෙන් ඔබ කරන්නේ මහා මෝඩකමක් නොවේද. මේ ගැන තවදුරටත් සිතා බැලීමට ඔබට ශක්තිය ලැබේවා. තවද වෛරී පුද්ගලයා කෙරෙහි පවත්නා තරහා නොනිවේ නම් ඔහු කෙස් ලොම් නිය දත් ආදී වසයෙන් කොටස් කොට මේ කවර කොටසක් සමගවත් තමාගේ තරහන් නොයදෙන බව වටහා ගැනීමේ විමසුම් නුවන වැඩි දියුණු කරගත යුතුය. මීළඟට ඔබේ ශාස්තෘන් වහන්සේ ගැන සිතන්න. මහරහතන් වහන්සේලා ගැන සිතන්න. බෝධිසත්ව චරිත ගැන සිත යොදන්න. ඔබේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ ක්‍රෝධය දුරුකිරීමේ සංසිඳවීමේ උපදේශ පරම්පරාවක් ඔබ ඉදිරියේ තබා වදාලේ ඔබගේ සුභසිද්ධිය සඳහා වග සලකන්න. උන්වහන්සේ අනුන්ගේ වැරදි ඉවසූ හැටි සලකා එබඳු ශ්‍රේෂ්ඨ ශාසනයක කටයුතු කරන ඔබද ඒ උතුම් ගුණ දියුණු නොකළහොත් ඒ සසුන් ගුණේනොත් පිරිහි අන්තිමේදී මහත් විපතකට වැටෙන්නට සිදුවන බව සිතා මුලින් කියන ලද ක්‍රමයෙන් මෛත්‍රී කිරීමේ අනුසස්ද සිතින් දැඩිවගෙන මේ කොටස්ද සම්පූර්ණ කොට නියම ප්‍රතිඵලය සලසා ගන්න. සතුරු පුද්ගලයාට මෛත්‍රී කිරීමේදී එබඳු පුද්ගලයෙකු ඇතොත් ඔහු සිතින් සලකා මාගේ සතුරු පුද්ගලයා සුවපත් වේවා මාගේ සතුරු පුද්ගලයා නිදුක් වේවා මාගේ සතුරු පුද්ගලයා වෛර නැතිෙක් වේවා මාගේ සතුරු පුද්ගලයා පීඩා නැතිෙක් වේවා මාගේ සතුරු පුද්ගලයා උවදුරු නැතිෙක් වේවා මාගේ සතුරු පුද්ගලයා සුවපත් ආත්මයක් පරිහරණය කෙරේවා මෙසේ භාවනාව කරගෙන යා යුතුය සතුරු යන වචන නොයොදා සතුරාගේ නාමයගෙන මේ වාක්‍ය කීම වඩා හොඳය. එසේ කියන සිතන හැම වතාවකදීම මුලදී තමා දියුණු කරගත් తত্ত্বය සිතටගෙන එයින් චිත්ත ධෛර්යය පහළ කරගෙන මිත්‍ර తত্ত্বයට පමුණා ගැනීමට මෙත් කළ යුතුය. මෙසේ කරන කල්හි නොබෝ කලකින් ඔබේ සිත මුරුදු භාවයට පැමිණ සියලු සතුරන් මිතුරුකමින් සලකන්නට පුළුවන්කම ලෙහෙසියෙන් ඔබ సంతානෙහි තැම්පත් වන්නේය. මේ ඔබේ ඊතා උසස් ජයග්‍රහණයක් බව කල්පනා කොට උත්සාහය හා චිත්ත ධෛර්යය තව තවත් දියුණු කරගන්න. මෛත්‍රී භාවනාවේ කොටස් සම්පූර්ණ කළ ඔබට ඉදිරියට ඇත්තේ ඊතා පහසු වැඩ ටිකකි. ගල් මුල්, හෙල්පල්ලම් ආදියෙන් විසම වූ මගක ගමන්කොට විඩාපත් වූවකුට සිහින් සුදුවැලි අතුළ සම මගක යාමට ලැබුණාසේ සලකා ඉතිරි වැඩගැන තදින් අපේක්ෂාව දියුණු කරගන්න. විසි දෙක සීමා සම්බේදය හා දිසාපරණය. සීමා සම්බේදය නම් පූරෝක්ත සියල්ලු කොටස් සමකොට එක හැඟීමකින් මෙත් කිරීමය. අප අරමුණට ගන්න සත්ව කොට්ටාස හතරක් ඇති බව මුලදී කියමු. තමා කෙරෙහි පහළවන්නේ ඊ타මත් සෙනෙහෙවත් හැඟීමකි. හැඟීම පිළිබඳ සීමාව තමාගේ ප්‍රියයන් කෙරේ වෙනස් ආකාරයකිනි. මධ්‍යස්ථයන් කෙරේ තවත් ආකාරයකිනි. අප්‍රියයන් කෙරෙහි අමුතුම ආකාරයකිනි. මෙසේ ඒ ඒ පුද්ගලයන් කෙරේ පවත්නා මේ හැඟීමේ සීමාවන් නාන ප්‍රකාර බව හොඳට ප්‍රකටය. මෛත්‍රී භාවනාවෙන් සිදු කරන්නේ මේ නාන ප්‍රකාර හැඟීම් එක මට්ටමකට ගැනීමය. මෙය වෙන වෙනම ඒ කොටස් කෙරෙහි වෙන්කර පුරුදු වන්නේ මේ සමාන හැඟීම් පහළ කර ගැනීම සඳහාය. ඔබ දැන් මේ ඉගැන්වීම් අනුව වැඩ කළා නම් මෙහිදී තිබෙන්නේ ඒ සියලු කොටස් එකට සම්බන්ධ කොට එක හැඟීමකින් සතුරු මිතුරු මැදහත් යන කිසිදු ભેදයක් නැතුව සබ්බේ සත්තා අවේරා හොන්තු යනාදීන් සියලු සත්වයෝ අවෛරී වෙත්වා කියා භාවනා ඇරඹීමයි මෙසේ භාවනාව කරගෙන යන කාලයේදී තමා ඇතුළු සියලු කොටස් කෙරෙහි එක හැඟීමකින් මෙත් කරන්නට හැකි වෙනවා ඇත එහිදී තමාගේ මෛත්‍රීමය හැඟීම කිසි වෙනසක් නැතුව අඩුවැඩිකමක් නැතුව පැතිර යන්නට පටන් ගන්නේය. මේ අවස්ථාවේදී සිතට පහළවන හැඟීමත් මිශ්‍ර කරගෙන එක්තරා ආලෝකයක් සිතට පෙනෙන්නට පටන් ගන්නව ඇත. මෛත්‍රී භාවනාවේ ප්‍රතිඵලය වූ ප්‍රතිභාග නිමිත්ත නම් මෙයයි. මෙසේ පහළ වූ තැන්පටන් සිත කිලිටි කරන කාමච්ඡන්දය ව්‍යාපාදය, තීනමිද්දය, උද්දච්චය, කුක්කුච්චය, විචිකිච්ඡාව යන නීවරණයෝ බැහැර වී යන්නාහ. එයින් සිත තැම්පත් වීම නිසා විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා යන ධානාංගයෝ ක්‍රමයෙන් බලවත් වී වැටහෙන්නට පටන් ගන්නාහ. මේ ක්‍රමය කලක් පුරුදු කරන කල්ලි ඔබේ සිත මෛත්‍රී ගුණයේ බලයෙන් නොයෙක් අන්දමින් පුදුම උපදවන ශක්තියින්ගෙන් වැඩි වැඩී යන සැටි වැටහෙනවා ඇත මෙපමණකින් නොනැවතිය යුතුය. තවත් එයාට කළමනා වැඩ රැසෙක් වෙයි. එයින් ප්‍රධාන කෘත්තිය නම් මෙත් පැතිරවීමට පුරුදුවීමය. මෛත්‍රී භාවනාව පිළිබඳ විකුර්වන අවස්ථාවයයි කියන්නේ මෙයටය. එය කළ යුත්තේ මෙසේ. පළමෙන් ඔබ මෛත්‍රී පටන්ගත් තැන සිට ක්‍රමයෙන් මෙත් කරගෙන අවුත් සියලු සතුන් කෙරෙහිද මෙත්කොට ඒ අන්දමින් දියුණු කරගත් මෙත් ගුණ බලය ඔබ වසන ස්ථානයේ ඇතුලේ ඉන්නා සියලු සතුන් අරමුණු කොට පතුරවන්න. එය බොහෝ වේලාවක් දියුණුකොට ඊළඟට එයින් පිටත ඉන්නා සියලු සතුන් කෙරෙහිද එයින් පසු මුළු ගම නගරය තිවයින සපිරිවාර ජම්බුද්දීපය මුළු සක්වල අනන්ත සක්වල යනාදී ක්‍රමෙන් දවසින් දවස වැඩිකොට මෙත් පැතිරවිය යුතුය. මේ ක්‍රමය හොඳටම පුහුණූ බව වැටහීගිය පසු නැගෙනහිර දිසාව එහි අනුදිසාව දකුණු දිසාව එහි අනුදිසාව බස්නාහිර දිසාව එහි අනුදිසාව උතුරු දිසාව එහි අනුදිසාව උඩදිසාව යටදිසාව යන දසදිසාවන්ට මෙත් පැතිරවිය යුතුය. එසේ පතුරුවන කල්හි එහි වාසය කරන සතුන් අරමුණු කොට එක් එක් දිසාවක් වෙනුවෙන් යටත් පිරිසෙන් දින පහක්වත් යොදා භාවනා කොට හොඳට පෙළ ගැසුණු පසු සියල්ලම එක් කොට මෙත් පැතිරිවිය යුතුය. මෙසේ කරගෙන යන්නා වූ ඔබට යම්කිසි දවසක ඔබේ සිත හොඳට දියුණු බව වැටහෙනවා ඇත. අහෝ මාගේ මේ අරමුණෙහි ධර්මතාවෙන් ප්‍රථම ධ්‍යාන චිත්තය ඒකාන්තයෙන් පහළ වේවායි පතමින් නැවතත් භාවනා කළ යුතුය. එකල ඔබට දැනෙන පරිදි ප්‍රථම ධ්‍යාන චිත්තේ පහළ වෙනු ඇත. මේන් පසු කරන වැඩපිළිවෙල කලන මිතුරු ගුරුතුමෙකු වෙතින් විමසන්න. 23 ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව නම් සියලු භාවනාවනටම මුදුන්පත් භාවනාවකි. එය බුදු පසේබුදු මහරහතුන් වහන්සේලා විසින් අත් නොහල විරු භාවනාවකි. බාහිර යෝගීන් විසිනුදු මෙය ප්‍රාණයාම නාමයෙන් පුරුදු කරගෙන තරමක ප්‍රතිඵලද දක්වන බව ප්‍රසිද්ධය. සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවට අයත් ආනාපාන පබ්බය ඉරියාපත පබ්බය චතු සම්පජඤ්ඤ පබ්බය පටික්කූල මනසිකාර පබ්බය ධාතු මනසිකාර පබ්බය නවසීවතික පබ්බය යන කොටස් 14න් ප්‍රථම ආනාපාන පබ්බ නාමයෙන් සඳහන් වනුයේ මේ ආනාපාන සති භාවනාවයි. මෙහි සමත විදර්ශනා භාවනා දෙකම සඳහන් වෙයි. මෙහි තේරුම හා කරන පිළිවෙලද ප්‍රතිඵල ලැබෙන සැටිද සංක්ෂේපයෙන් දක්වමු. ආනාපාන යන මෙහි ආන අපාන යන ශබ්ද දෙකින් ආස්වාස ප්‍රස්වාස දෙක අදහස් කරනු ලැබේ. නැහැයෙන් ඇතුළට ඇදගන්නා සුළඟත් එයින් පිටකරන සුළඟත් කාහටත් ප්‍රකටය. එය අරමුණු කරගෙන සිත තැන්පත් කර ගැනීම මේ භාවනාවේ අදහසය. කලින් පැවති සිත ගැන ඔබම සිතා බලන්න. රූපාදි නොයෙක් හොඳ නරක දේ පස්සේ එය දුවන බව ඔබට හොඳට වැටහි යා යුතුය. එහෙයින්ම ඒ සිතෙහි කුළු ගතිය, අදම්්‍ය ගතිය පුරා පැතිර පවතී. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ යන වශයෙන් බෙදා දැක්විය හැකි මේ අරමුණු පස්සේ දිවීම නිසා සිතෙහි පහළවන මේ නොසම ගතිය කොතරම් බිහිසුණුද යනු කල්ැතිව සිතා බලා එහි ආදීනව සලකා ගත යුතුය. මේ අරමුණු පස්සේ දිවීමෙන් සිතට తాවකාලික වශයෙන් සැනසෙන්නට පුළුවන් බව සැබෑය. එහෙත් එයින් පහළවන විකාර මොනවාදැයි ටිකක් විමසා බැලිය යුතුය. රූපාදියක් ගැන සිත යොදන කල්හි එහි ඇල්මක් හෝ ගැටීමක් හෝ රැවටිල්ලක් හෝ ඇතිවෙන බව තේරුම් ගත යුතුය. මේ හැම එකකින් ඒ පුද්ගලයාගේ සැබෑ ගතිය වසා දැමීම සිදුවන්නේය. ඇල්මකට යටත් වූ සිත අරමුණේ දුබලතැන් සිතින් පුරවා හොඳ තත්ත්වයක් මවාගෙන එහි රස විඳින්නට සූදානම් වෙයි. ගැටීමකින් පෙළමින් බලන සිත නැති අගුණ ඇතුළු කර එයට විරුද්ධකම් කිරීමට සැරසේ. රැවටිල්ලෙන් අඳුරූ සිත සම්පූර්ණයෙන් අඳුරක වැටී ගමන් කෙරේ. මේ හේතු කොටගෙන එයින් යුක්ත වූ පුද්ගලයා පුද්දුම හීනදීනයකු වීම නොවැලැක්විය හැක්කේය. භාවනාවක යෙදෙන යෝගාවචරයාට තිබියුතු ප්‍රධාන බලය නොහොත් ආනුභාවේ නම් මේ විකාර සිත්වලට ඉඩ නොදී නියම වස්තු తත්වයේ බැලීමට පුරුදු වීමේ මේ භාවනාවෙන් කෙරෙන්නේ මේ අන්දමින් සකස් නො සිත සකස් කිරීමට බැඳ තබා ගැනීමකි බාහිර වූ පුරුදු අරමුණු වලට දිවෙන සිත කුළුගොණෙකුට සමානය. කුළුගොණා দমনය කිරීමට කනුවක බැඳ තබා ගැනීම සිරිතය. මුලදී වූ එහා මෙහා දුවමින් දඟලමින් බොහෝ වෙලාවක් ගතකොට අන්තිමයේදී කනුව මුල වැටි නිදන්නට වෙයි. සිතද මුලදී එහා මෙහා දුවමින් සිට පසුව කරගත හැකි දෙයක් නැතුව මේ ආස්වාස ප්‍රස්වාස දෙකගත් සිහියට යටවී පවතින්නට පටන් ගනි. එයින් සිතේ තැම්පත්කම සැලසීමෙන් සමාධිය දියුණුවේ. මේ වනාහි මේ භාවනාවෙන් බලාපොරොත්තු විය යුතු මූලික ප්‍රයෝජනයයි. භාවනා කරන පිළිවෙල පළමු පියවර භාවනාවට ඉඳගන්නා සැටිත් එහිදී අභ්‍යන්තර බාහිර සංවිධානය සලසා ගන්න සැටිත් මුලදී කියන ලද්දේය. අවශේෂ හැම භාවනාවකදීම කෙසේ හෝ කය තබා ගත හැකිය. මෙහිදී විශේෂ පිළිවෙලක් දක්වන ලද බව සැලකිය යුතුය. ආනාපාන භාවනාව පුරුදු කිරීමේදී පළමුකී පරිදි විවේක පහසුවත් හොඳ වාතාශ්‍රයත් ඇති ස්ථානයක් තෝරා ගත යුතුය. එහි පිරිසිදු භූමියක පත්කඩයක් එලාගෙන හෝ මිටිබංකුවක හෝ බද්ධ පර්යංකෙන් හිඳගත යුතුය. හිඳගෙන උපරි ශරීරයත් හිසත් රුජුව කෙලින් තබාගත යුතුය. ඇස් දෙක පියාගෙන හෝ යම්තමින් ඇරගෙන හෝ සිත තුළ තිබෙන සියලුම බාහිර බරකල්පනා ඉවත දැමිය යුතුය. එයින් සිතේ බැඳුම් ඇලුම් ගැටුම් නැති කරගත යුතුය. දැන් ඔබට ඔබ ගැනම හොඳ හැඟීමක් පහළ වෙනවා ඇත. ඊළඟට සුවකීය දැහැමි පැවැත්ම අහිංසාව සැබෑව බ්‍රහ්මචර්යාදී ස්ථිර ගුණහා ශක්ති බලයෙන් ජනිත චිත්ත ධෛර්යය යන මේ උතුම් ಗುಣමතු කොටගෙන සිතේ ප්‍රසන්නකම දියුණු කරගන්න. ඒකාන්තයෙන් මේ උතුම් භාවනාවෙන් නියම ප්‍රතිඵලයක් ලැබේවා යන විශ්වාසයේ පහළ කර ගැනීමට සිතට ඉඩ දෙන්න. මොහොතක් මෙසේ හිඳගෙන තමාගේ ආශ්වාස ප්‍රශ්වාස දෙක ස්වභාවයෙන් ගමන් කරන සැටි සලකන්න. ඕනෑකමින් බලයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමට උත්සාහ නොකරන්න. ගමන් කරන සැටි පමණක් සිතන්න. මෙසේ සිතන ඔබට ඔබේ හුස්ම ඉහළ පහලයාමේදී ඒ සුළඟ හැපෙන්නේ කොතනදැයි විමසන්න. ඇතැම් විට නැහැයේ අගවැදී ගමන් කරනවා ඇත. කෙසේ හෝ මේ දෙකින් එකක් වැටහිය යුතුමේ. නාස්පුඩු දෙකින් කවර පුඩුවක හොඳින් මේ ප්‍රකටව දැනේ දැයි යනුද සලකා බලා සිතටගෙන එහි සිත යොදන්න. යම් නාස්පුඩුවක මේ හමන ඇතුල්වීම හෝ පිටවීම හොඳින් වැටහේ නම් දැනේ නම් එහි සිත යොදන්න. ගණන් කරමින් එහි ඔබේ සිත යොදන්න. හුස්ම පිටවෙන විට කුස තුළ සිට එය මතුවන බව සැබෑය. ඒත් එතරම් ඈතට සිත යොදන්න එපා. නැහැේ අග හෝ උඩු තොලේ හෝ වදින තැනදී එය ලැබෙන සැටියටම සිත යොදන්න. පිටවී යන හුස්ම ගැන එහාට නොසිතන්න. ඔබට ඇත්තේ තමා නියම කරගත් තැනේ හැපෙමින් හුස්ම එහා මෙහා යන බව සැලකීම පමණය. එසේ සැලකීමේදී හුස්ම වැටීමේ දිගතරමට එය ගණන් කිරීමද අමතක නොකරන්න. කොට ගණනොත් දිග ගණනොත් භාවනාවට බාධක හෙයින් පහෙන් ඉහලත් දහයෙන් පහලත් ගණන් කරන්න. මෙය මිනිත්තු පහළොවක් තියක් හතලිස් පහක් හැටක් යනාදී ක්‍රමයෙන් වැඩි කරමින් භාවනාවය යෙදෙන්න. ඇතැමොන් අට ආශ්වාස ප්‍රශ්වාස දෙක ලෙහෙසියෙන් වැටහෙන්නේ නැත. එසේම ශරීරය ඇදට තබා ගැනීමෙනුත් සබ්ද සහිතව ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙනුත් බලවත් කරදරවලට භාජනය වෙති. එයින් පරිස්සම් වීමට හොඳින් සීයේ තබාගත යුතුය. හොඳට හුස්ම ඉහළ පහළ ගමන් කිරීම වටහා ගැනීමට Hindu යෝගීවරු හොඳ උපක්‍රමයක් යොදති. ඒ මෙසේයි. දැන් ඔබේ දකුණත හා වමත මහපටැඟිලි නියාගින් සම්බන්ධ කොට උකුලේ තිබෙන බව අපි දනිමු. දකුණත ඔසවන්න. එහි මැදැඟිල්ලෙන් වම් නාස්පුඩුව පැත්තේ තබා මදක් ඔබන්න. දකුණු නාස්පුඩුවෙන් හුස්ම පිට කරන්න. මෙය බලයෙන් නොව ඉබේට පිටවෙන හැටියට පිටවෙන්නට සලස්සන්න. ඊළඟට අත එසේම තබාගෙන මැදැගිල්ල ඔසවා එහිම මාපටැගිල්ලෙන් දකුණු පුඩුව පැත්ත තද කරන්න. වම් පැත්තෙන් හුස්ම පිට කරන්න. නැවත වම් පැත්ත තද කර දකුණු පැත්තෙන් පිට කරන්න. නිතරම එක පැත්තකින් ගැනීමත් අනිත් පැත්තෙන් පිටකිරීමත් පුරුදු කරන්න. මේ ටික වෙලාවක් පුරුදුකොට ඊළඟට ඊට විරුද්ධ අන්දමින් හුස්ම පිට කළ පැත්තෙන් එය ගැනීමත් හුස්ම ගත් පැත්තෙන් පිටකිරීමත් පුරුදු කරන්න. මෙය කිහිප විටක් කරනු මෙසේ කරගෙන යාමේදී ආශ්වාස ප්‍රශ්වාස දෙක හොඳින් වැටහෙන්නට පටන් ගන්නවා ඇත. මෙය දවසකට තුන්වතාව බැගින් දිනගණනක් පුරුදු කරන්න. මේ හැම ක්‍රමයක්ම ඔබේ ආශ්වාස ප්‍රශ්වාස දෙකෙහි සිත යොදවාලීමට ප්‍රයෝජනවත් වෙනවා ඇත. දෙවැනි පියවර. මේ වැඩපිළිවෙල ඉතා සැලකිල්ලෙන් කරගෙන යන ඔබට කයෙත් සිතේත් ආශ්වාස ප්‍රාශ්වාස දෙකේත් වෙනස්කම් සිදුවන්නට පුළුවන. බාහිර අරමුණක සිත නොයදීමෙන් සිතේ තැම්පත්කමක් පහළවේ. නීවරණයන් ඈත්වීමෙන් කාර්යක්ෂම ගතියද කටහඬ මිහිරිවීමද දරදඬුකම් අඩුවීමද නිදන ඇඳෙහි ඇතිරිලි කොට්ටමෙට්ට රැලි නොවැටීමද සිදුවෙනු ඇත. මෙය හොඳ ප්‍රතිඵල නිසා උත්සාහය දියුණු කර ගැනීම විනා එයින් මානයක් හෝ වෙන උපක්ලේශයක් පහළ නොකරගත යුතුය. භාවනාවේ නොයදෙන වෙලාවේද භාවනාවට අපත්‍ය දේ දැනගෙන එයින් පරිස්සම් වීමට නිතරම උත්සාහවත් විය යුතුය. 1 කෙලෙසුන් තවන වීරිය. දෙක හිතාහිත බේරුම් කරගන්නා සීය. තුන මනාකොට ක්‍රියාකාරී වන නුවන. යන මේ කරුණ තුන ඔබ සිත් තුළ නිතරම බලපවත්වන ලෙසට වැඩ ගෙනයා යුතුය. නරක ආශ්‍රයමෙන්ම නරක කතාවද තදින් ඉවත් කළ යුතුය. ආදීනව හැඟීමෙන් නරක දෙයින් ඉවත්වීම ලෙහෙසියෙන් කරගත හැකිය. ආනිසංස දැකීමෙන් කරගෙන යන වැඩෙහි නොපසු බටව යෙදීමට පුළුවන්කම ලැබෙයි. නොපසුබට උත්සාය හා නොකලකිරීම ඔබේ ජයග්‍රහණයේ දොරටුව බව සලකනු. පටන්ගැන්මේදී පැවති ආශ්වාස ප්‍රශ්වාස වේගය ක්‍රමයෙන් සිහින් වෙනව ඇත. වාර ගණන සලකා ගැනීමට නොහැකි අන්දමින් වැඩිවෙන්නටද පුළුවන. සිහින් වන්නටද පුළුවන. හොඳටම සිහින් වූ විට ආශ්වාස ප්‍රශ්වාස දෙක නැවතුණා යයි සිතෙන්නටද පුළුවන්. නොරැවටෙන්න. සීන් නිසා ඔබට නොවැටෙහි. මුලින් සිතින් සලකාගත් හුස්ම වදින තැන සිත යොදා හොඳ සීයෙන් සලකා බලන විට නැවතත් ඒ සිහින් ආස්වාස ප්‍රස්වාස දෙක වැටහෙනවා ඇත. එය අනුව භාවනාව කරගෙන යන්න මොන්නම කරුණක් නිසාවත් බැඳගත් ආසනය නොකඩන්න අත්පා නොසලවන්න ස්ථිර ආසනයෙන් යුක්තව නොසැලී ඉන්නට පුරුදුවන්න. ගණන් කිරීමට නොහැකි තරමට ඉක්මනින් හුස්ම වැටෙනවා නම් ගණන් කිරීම නවතා අරමුණු සමග සිතයොදා එය ලුහු බැඳ යන ලෙසට සලකන්න. මේ ක්‍රමේද බොහෝ කලක් පුරුදු කරන්න. මේ ක්‍රමය ගතයුත්තේ මුල් ක්‍රමේ දියුණූ පසුය. මෙහිදීද මුලින් සඳහන් කළ ප්‍රතිඵල තවතවත් දියුණුවී පැන නගිනව ඇත. එයින්ද නොමගට නොවැටි තව තවත් උත්සාහයේ වර්ධනය කරමින් භාවනාවේ දෙන්න. ඔබට ඔබේ අභිමතාර්ථයේ සිදුවන්නේය. තුන්වැනි පියවර. දැන් ආශ්වාස ප්‍රශ්වාස දෙක හොඳට පැහැදිලි විය යුතුය. ඒ දෙක පස්සේ සිත දුවන හේයින් ආශ්වාස ප්‍රශ්වාස දෙක හා එකට බැඳී සිත ගමන් කරන සැටි දැනේ. එය හොඳින් ප්‍රගුණ වූ විට අප්‍රකට වූද වේගවත් වූද ආශ්වාසයම් ප්‍රශ්වාසයන් අනුගමනය කිරීම පහසු නැත. එහෙයින් හොඳින් විමසිල්ලෙන් යෙදී මුලදී සලකාගත් අයුරු ඒ හුස්ම වැදෙන තැන් පමණක් සිතන්නට පුරුදු වෙන්න. භාවනාවේ බලයෙන් සීය හොඳය තියුණුය. සියුම් දෙට යෝග්‍ය. එහෙයින් මේ සියුම් ලෙසට වැටෙන හුස්ම ගැන දැනීම පහළ කර ගැනීමට ඒ සිහිය යොදවන්න. කිසිම දුකක් ගැහැටක් නැතුව මේ ක්‍රමයට පුරුද්ධ ගෙන යන කල්ලි ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාසයන් ඇසුරු කොටගත් නිමිත්තාරම්මණය සිතට වැටහෙන්නට පටන් ගන්නේය. ඒ වැටහීමේදී කලබල නොවි ආසනය වෙනස් නොකර ඒ භාවනාවේම යෙදෙන්න. මෙය අභිමතාර්ථ සිද්ධියේ ප්‍රධාන ලක්ෂණය වේ. හැම අතින්ම ඔබේ දියුණුව ඔබට වටහාගත හැකි වන්නේය. එහෙයින් බොහෝදුරට සිහිනුවන මෙයා වැඩෙයි යෙදෙන්න. ඒ ලැබුණු වැටහීමට සිත යොදා නැවත නැවතත් භාවනාව කරගෙන යන්න. ඉතා උනන්දුවෙන් භාවනාවේ යෙදෙන ඔබට කල්යාමේදී මේ තව තවත් ප්‍රකටව සිතට පෙනෙන්නට පටන් ගන්නවා ඇත. ඔබේ ප්‍රාර්ථනාවත් සිතේ දියුණුවත් අනුව මේ නිමිත්ත අරමුණු කොටගෙන ප්‍රථම ධ්‍යාන චිත්තය පහළ වෙනව ඇත. එයින් පසුව කළමනා වැඩ මුලදී කී ලෙසින් සිදුකරගත මැනවි. විසි හතර විදර්ශනාවට යොමු කරන සැටි. ආනාපාන භාවනාවෙන් දිහානයන් උපදවාගත් යෝගාවචරයා එය විදර්ශනාවට යොමු කරගන්නා ක්‍රම දෙකක් වෙයි. දිහානෙන් නැගී සිට ආශ්වාස ප්‍රශ්වාසයන් පරිග්‍රහණය කිරීම එක් ක්‍රමයකි. අනෙක නම් ධානාංග පරිග්‍රහණයයි. එහි ආස්වාස ප්‍රස්වාසයන් පරිග්‍රහණය කිරීමේදී තමාට ප්‍රකට වූ ආස්වාස ප්‍රස්වාසයන්ගේ ආශ්‍රය ස්ථානය සලකා බලයි. එකල ඔහුට එය හෘදේ වස්තු රූපය ඇසුරු කරගෙන පවත්නා බවත් හෘදේ වස්තුව නම් කරජ්‍යකාය බවත් එය සතර මහා භූතත් උපාදා රූපත් බවත් සලකා මෙසේ රූපේ පරිග්‍රහණය කෙරේ. එය අරමුණුකට ඇති චිත්තචෛතසිකයෝ නාමයයි. නාමයේද පරිග්‍රහණය කෙරේ. මෙසේ නාම රූප පරිග්‍රහණය වූ ditthi visuddhiya උපදවා ගනි. බොහෝ කලක් සිතට පුරුදුව ආ සත්ව පුද්ගල හැඟීම නැති කිරීමට සම්මුතිය බිඳගෙන එහි ඇති පරමාර්ථ ධර්මයන් තෝරා බේරා දැනගත යුතුය. නාම රූප දෙක හැර සත්වයක් පුද්ගලයෙක් නැතයි දැනීම පහළවන කල්ලි සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස දිට්ටි විපල්ලාසයෝ පහව යන්නාහ. ප්‍රථමයෙන් සීල විසුද්ධි චිත්ත විසුද්ධි දෙක සමත භාවනාවේදී සම්පූර්ණව තිබූ හේයින් මේ ditthi visuddhiය දියුණු වීමෙන් පසු ඔහුට නාම රූප ධර්මයන් පිළිබඳ ප්‍රත්‍යයන් පරිග්‍රහණය කළ හැකි වන්නේය. එකල්ලි මේ යෝගාවචරයා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය හටගනිති. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය හටගනි. යනාදී ක්‍රමයෙන් දැක්වුණු පටිච්ච සමුප්පාදයේ සලකයි. මේ හේතුඵල ධර්මයේ නියමාන්දමින් වැටහෙන කල්ලි ඔහු තුල පැවති තමා මීට කලින් සිටියාද නැද්ද යනාදී ක්‍රමයෙන් පහළවන සොලොස් වැදෑරුම් සැකයත් බුද්ධාදී අටතැන්නී පැවති සියලු සැක තුනී වියයි. සත්වයා දෙවියෙකු විසින් මවනු ලැබේ. යනාදී මැවීමේ දෘෂ්ටිය නැතිවේ. මේ කාංකා විතරණ විසුද්ධියෙන් පිරිසුදු යෝගාවචරයාගේ විදර්ශනා නුවණ තියුණුවේ. එහෙයින් ස්කන්ධාදී ක්‍රමයෙන් ගෙන අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය යන ලක්ෂණත්‍රය කාල වශයෙන්ුත් සන්තති වශයෙන්ුත් සම්මර්ෂණය දියුණු කරගෙන යයි සංස්කාරයන්ගේ පහළවීමත් නැතිවීමත් දෙක ඔහුට හොඳට වැටහෙයි මෙහිදී සම්මස්සන උද්‍යප්පේ ඥානයන් පහළවීම නිසා නීවරණ කිලුටෙන් මිදුණු සිත පිරිසිදුය. දියුණුය. මේ හේතු කොටගෙන ඔහුට විදර්ශනා ආලෝකයේ පහළ වෙයි. ඒ සමගම ප්‍රීතිය, පස්සද්ධිය, ශ්‍රද්ධාව, වීරිය, කායික සැපය, විසිතුරු නුවණ, සිහිය, උපේක්ෂාව, නිකාන්තිය යන මේ ධර්ම පහළවන්නට පටන් ගනී. මෙහි නිකාන්තිය නම් සියුම් තෘෂ්ණාව හේයින් ඒ සමග යෙදුන අවශේෂ ධර්මද බලාපොරොත්තු වන ගුණයට බාධක දේ වශයෙන් සලකා මේ මාර්ගය මේ අමාර්ගයයි ව්‍යවස්ථා කොටගෙන මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධියෙන් පිරිසිදු වේ. මෙසේ පස්වන විසුද්ධිය ලබා ගැනීම විදර්ශනාවේ යෙදෙන යෝගාවචරයෙකුගේ ප්‍රධාන ජයග්‍රහණයේ බව දත යුතුය. ඊළඟට ඔහුට කටයුතු කරන්නට තිබෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සලසා ගැනීම සඳහාය. එය උදයබ්බේ ඥානයේ පටන් අනුලෝම ඥානයේ දක්වා ලැබෙන ඥානසය දියුණුවට පත්කර ගැනීමයි. සම්මස්සන ඥානය, උදයබ්බේ ඥානය, භංග ඥානය, භය ඥානය, ආදීනව ඥානය, නිබ්බිදා ඥානය මුංචිතු කම්යතා ඥානය, පටිසංකා ඥානය, සංකාරුපේක්ඛා ඥානය, අනුලෝම ඥානයයි සංස්කාරයන්ගේ නියම తත්වයේ ක්‍රමයෙන් වටහා ගන්නා විදර්ශනා ඥාන 16ක් ඇත්තේය. එහි කෙටි හැඳින්වීම මෙසේයි. යෝගාවචරයාට ශරීරයේ පිළිබඳ ධර්ම අනිත්‍යාදී ලක්ෂණ තුنين යුක්ත බව තමාගේ නුවණටම හොඳින් අවබෝධ වන තෙක් එහි ඒ ත්‍රිවිධ ලක්ෂණයන් ප්‍රකට වීම සඳහා නැවත නැවත සිතින් සැලකීමේදී උපදවා ගන්නා නුවණ සම්මස්සන ඥානයයි. උදේවය දෙක සිතට පෙනෙන තෙක් ඒ ගැන කරුණු සැලකීමෙන් උපදවා ගන්න නුවණ උදේවය උද්‍යබ්බේ ඥානය මෙහි ඒ ඒ ක්ෂණේනට හා ඒ ඒ ප්‍රත්‍යයනටද අනුරූපසේ අලුත් අලුත් ධර්මයන්ගේ පහළවීමත් වැඩිමත් උදේ නමේ. ප්‍රත්‍යංගලත්ලත් පරිදි යම් යම් තැනක අලුතෙන් ධර්මය පහළ වෙද්ද වැඩෙද්ද ඒ ඒ තැන ප්‍රත්‍යයන් නොලත් පුරාණ ධර්මය අතුරුදහන් වන්නාහ. එය වයනම් වන්නේය. මෙසේ සමෝහ වශයෙන්ද සන්තති වශයෙන්ද උදය කොට්ටාසයාගේද වය කොට්ටාසයාගේද සම්මස්සනය උද්‍යබ්බේයයි තේරුම් ගත යුතුයි. මේ උදේවය කොට්ටාස දෙකෙන් උදේ කොට්ටාස මතුමත්තට ප්‍රකට වී ඉදිරිපත් වෙයි. වය කොට්ටාසය වනාහි අප්‍රකටය. අනිත්‍යතාවේ පරම කෝටියත් එයමය. විදර්ශනා භාවනාවේද ඕනෑ කරන්නේද එය හොඳින් වටා ගැනීමේ. එහෙයින් එයම හොඳින් වැඩෙන්නට සම්මස්සනය කිරීමෙන් පහළවන ඥානය බංග ඥානයයි. සංස්කාරයන් බිඳි බිඳී යන සැටි දකින විට මෙසේ බිඳනේ ධර්මයන්ගේ නොයෙක් සිය දහස් දුක්වලට බිමක් වන හේයින් ඒ ඒ දුක් අනුව බියපත් විය යුතු ආකාරය සලකන මෙන් පහළවන ඥානය භය ඥානයයි. ලෝකයේ කිසියම් බියට හේතු දෙයක් දකින්නා හටද තමන් ළඟ යම්කිසි පිළිසරණ වන්නට කෙනෙකුන් ඇතොත් බියක් නැත. එබඳු පිළිසරණක් අසලක නැතොත් සත්වයෝ බියපත් වෙති. මෙසේ බියපත් විය යුතු ඒ ධර්මයන් පිළිබඳව කිසිවෙකුට වෙන කිසිදු පිළිසරණක් නැත. මෙසේ පිළිසරණක් නැති බව මහා ආදීනවයක් වශයෙන් සැලකීමෙන් පහළවන ඥානය ආදීනව ඥානයයි. පිළිසරණක් කිසි අතකින් නැති හේයින් ඒ සංස්කාර ධර්මයන් පිළිබඳව කලකිරීම ආකාරයෙන් පහළවන ඥානය නිබ්බිදා ඥානයයි. ඒ සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරීම පහළ වූ විට එපා වූ විට එයින් තමා නිදහස් කර ගැනීමේ අදහසින් යුක්තව පහළවන ඥානය මුංචිතු කම්්‍යතා ඥානයයි. හොඳටම එයින් නිදහස් වීමට කැමති වන්නාහට ඉක්මනින් මිදීම සඳහා ඒ සංස්කාර ධර්මයන් සම 40 ආකාරයකින් නොඑක් ආදීනයන්ගෙන් හොඳටම එයින් නිදහස් වීමට කැමති වන්නාහට ඉක්මනින් මිදීම සඳහා ඒ සංස්කාර ධර්මයන් සම 40 ආකාරයකින් නොඑක් ආදීනයන්ගෙන් පිරුණු දුක් ගොඩක් බව සලකා බැලීමෙන් මනාකොට පැතිර පවත්නාසේ පහළවන විදර්ශනා ඥානය පටිසංකා ඥානය ඒ සංස්කාර ධර්මයන්හි නොඑක් ආකාරයේ ආදීනව රාසිය හොඳින් අවබෝධ වූ කල්හි එහි නිකාන්තිය තණ්හාව ගෙවී යයි දුකින් නිදහස් වීමේ උපායත් එයම හේයින් දැන් යෝගාවචරයාට අධික ව්‍යායාමයක් අවශ්‍ය නැත. සම වූ ව්‍යායාමයකින් සංස්කාරයන් පරිග්‍රහණයම කරගෙන යන්නට වෙයි. මෙසේ සංස්කාර පරිග්‍රහයයි මධ්‍යස්ථායෙන් යුක්ත වූ එසේම සංස්කාරයන් කෙරෙහි බයත් ඇල්මත් දුරලා උදාසීන භාවයෙන් යුක්ත වූ ඥානය සංකාරුපේක්ඛා ඥානයයි. මතු ලබාගත යුතු මාර්ග ඥානෙ ඉසිලීමට සමර්ථභාවයෙන් මාර්ග ඥානයාගේ පැවැත්මට අනුකූල වූ තදින් බලවත් වූ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් සම්පූර්ණ වූ හෝ ත්‍රිලක්ෂණ ඊතා හොඳින් ප්‍රකට වන හේයින් මුලදී ලැබුණු ඥානයට අනුකූල වූ හෝ මතුමතු ලබාගත යුතු මාර්ග ඥානයට පාදක වන හේයින් ඔවුන්ට අනුකූල වූ හෝ විදර්ශනා ඥානය අනුලෝම ඥානයයි 25 මාර්ගඵල ප්‍රතිවේදය මේ දසවිධ ඥානයන් අතුරෙන් මුල් ඥාන දෙක දැන් සම්පූර්ණය. ඉතුරු ඒවා සම්පූර්ණ කිරීමේ මහා වැඩපිළිවෙල ඇත්තේ මේ පටිපදා ඥාන දස්සන විසුද්ධියේය. මේ ප්‍රතිපදාවේ මේ ප්‍රතිපදාවේ යෙදීමේදීද ත්‍රිලක්ෂණය තව තවත් හොඳින් ප්‍රකට වන්නට පටන් ගනී. එයින් විදර්ශනාව සංකාරුපේක්කා ස්වභාවයෙන්ොත් වැඩි යන්නේ. එහෙයින් එය මෝරා සිටියේය. නිර්වාණ මහා සැපේ දොරටුව කරා එළඹී සිටියේය. ශුඤ්‍යත අනිමිත්ත අපනිහිතයයි ඒ දොරටුව තුන් ආකාරයකින් සැදුනේය. ඒ ඒ පුද්ගලයන්ගේ අදහසේ හැටියට විදර්ශනාසිත අනිත්‍යාදී යම්කිසි එක ලක්ෂණයක එල්බගෙනය පහළ වන්නේ. එහෙයින් අනිත්‍ය ලක්ෂණේ වී නම් ඔහුට ලැබෙන්නේ විපල්ලාසයන්ගෙන් මිදී අනිමිත්ත විමෝක්ෂයයි. දුක්ඛ ලක්ෂණේ වී නම් අපනිහිත විමෝක්ෂයයි. අනාත්ම ලක්ෂණේ නම් ශුඤ්‍යත විමෝක්ෂයයි. මෙසේ මෙහි සිටියා වූ යෝගාවචරයාට දැන් මාර්ග ඥානය සම්පූර්ණ වීමට පහළවන මාර්ග වීතිය උපදින්නට ඊටාම කිට්ටුය. එහිදී පළමුවෙන් භවාංගයේ සිඳී මනෝද්වාරා වජ්ජන චිත්තේ පහළ වේ. ඊළඟට විදර්ශනා චිත්ත දෙකක් හෝ තුනක් යටකී පරිදි අනිත්‍යාදී යම්කිසි එක් ලක්ෂණයක් අනුව ගොසින් පරිකම්ම උපචාර අනුලෝම නාමයෙන් පහළ වේ. මන්ද පඤ්ඤේන්ට මේ ක්‍රමයෙන් සිත් තුනකින් තික්ක පඤ්ඤයට උපචාර අනුලෝම වශයෙන්ි. ඊළඟට ගෝත්‍ර වූ චිත්තය නිර්වාණය අරමුණු කොට පෘථග්ජන ගෝත්‍රය අවසන් කොට ආර්ය ගෝත්‍රය ලැබ ගනිමින් පහළ වේ. මීළඟට පහළවන්නේ මාර්ග චිත්තයයි. එය දුක්ඛ සත් එය දුක්ඛ සත්‍ය අවබෝධ කරමින් සමුදය සත්‍ය තෘෂ්ණා පාක්ෂික ක්ලේශයන් ප්‍රහාණය කරමින් නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරමින් මාර්ග සත්‍යයේ වඩමින් පහළ වේ. මාර්ග චිත්තය සමග ඵලසිට පහළ වී භවාංග පාතයෙන් ඒ මාර්ග චිත්ත වීතිය අවසන් වේ. මේ වනාහි බෞද්ධ ප්‍රතිපත්තියකින් අපේක්ෂා කරන සාන්ත වූ නිර්වාණ සැපය ප්‍රථමයෙන් ලබා ගන්නා අයුරු යම්තමින් හැඳින්වීමකි. කල්යාණ මිත්‍රාදී සම්පත්තීන්හි පිහිටා මේ උතුම් ගුණය අත්පත් කර ගැනීමට උත්සාහ වඩන්න. ඉමේහි පුඤ්ඤ කම්මේහි සබ්බ සංයෝජනක්කයා අජරාමරං සීති භූතං ලබාමි අමතම් පදං සාදු සාදු සාදු චතුරු වෛසාරද්ධ්‍ය ඥාන පිරිත සෝ භගවා ඉතිපි බුද්ධත්තේ විසරද ඥානේන සමන්නාගතෝ බුද්ධත්තේ විසරද ඥානේන සමන්නාගතෝ වතසෝ භගවා තම් භගවන්තම් බුද්ධත්තේ විසරද ඥානේන සමන්නාගතං සරණං ගච්ඡාමි තම් භගවන්තම් බුද්ධත්තේ විසරද ඥානේන සමන්නාගතං සිරසා නමාමි තේන බුද්ධත්තේ විසරද ඥාන තේජසා සොත්තිතේ හෝතු සබ්බදා සෝ භගවා ඉතිපි ආසවක්කයේ විසරද ඥානේන සමන්නාගතෝ ආසවක්කයේ විසරද ඥානේන සමන්නාගතෝ වතසෝ භගවා තං භගවන්තං ආසවක්කයේ විසරද ඥානේන සමන්නාගතං සරණං ගච්ඡාමි තං භගවන්තං ආසවක්කයේ විසරද ඥානේන සමන්නාගතං සිරසා නමාමි තේන ආසවක්කයේ විසරද ඥාන තේජසා සොත්තිතේ හෝතු සබ්බදා සෝ භගවා ඉතිපි අන්තරායිකේ විසරද ඥානේන සමන්නාගතෝ අන්තරායිකේ විසරද ඥානේන සමන්නාගතෝ වතසෝ භගවා තං භගවන්තං අන්තරායිකේ විසරද ඥානේන සමන්නාගතං සරණං ගච්ඡාමි තං භගවන්තං අන්තරායිකේ විසරද ඥානේන සමන්නාගතං සිරසා නමාමි තේන අන්තරායිකේ විසරද ඥාන තේජසා සොත්තිතේ හෝතු සබ්බදා සෝ භගවා ඉතිපිනීයානිකේ විසරද ඥානේන සමන්නාගතෝ නීයානිකේ විසරද ඥානේන සමන්නාගතෝ වතසෝ භගවා තං භගවන්තං නීයානිකේ විසරද ඥානේන සමන්නාගතං සරණං ගච්ඡාමි තම් භගවන්තන් නීයානිකේ විසාරදඥානේන සමන්නාගතන් සිරසා නමාමි. තේන නීයානිකේ විසාරදඥාන තේජසා සොත්තිතේ හෝතු සබ්බදා.